හොඳයි. <clears throat> අදත් සුපුරුදු පරිදි අපේ ධර්ම සාකච්ඡාව පවත්වන්නයි සූදානම දැන්. අපේ ආරාධනාවෙන් වැඩම කර සිටිනවා අපේ කල්‍යාණ මිත්‍ර අල්ලාහ් අනුමදස්සී ස්වාමීන් වහන්සේ අරුන් වහන්සේට ආරාධනා කර සිටිනවා දෙපා නැමත මේ පටිච්චසමුපාදයේ උත්තරීතර ධර්මතාවය ගැන අපේ දහම් දිනක් සුවාගත ධර්මයෙන් දහම් දෙනක් අපිට පහදා දෙන්න කියලා පෙරවන් සරණයි. පෙරවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ලෝකයට බුදු රජාණන් වහන්සේ නමක් පහළවන්නේ ඊටාම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා මේ සසර ගමන පැවැත්ම සිදුවෙන ආකාරය පෙන්වා දීලා ඒ පැවැත්මෙන් නිදහස් වෙන මඟ අපිට උපදවා ගන්න ආකාරය ඉතා පැහැදිලිව ප්‍රකට කරලා පෙන්නනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ උතුම් සත්‍ය ඉස්මතු කරන්නට පෙර මේ ලෝකයේ කිසිම කෙනෙකුට මේ සසර ගමනින් නිදහස් වීමට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි මේ සසර ගමන පැවැත්ම සිදුවෙන තැනදී සුගති දුගති ලෝක හරහා ගමන් කරන වැඩපිළිවෙලේදී යම් කිසි කෙනෙක් විමුක්තියක් හොයන වැඩපිළිවෙලක් හෝ නැත්නම් ලෝකයේ තුල නිවැරදිව තේරුම් අරගෙන ජීවිතය ගත කිරීමේදී සුගති සැප විඳින ආකාරය සිදු වෙනවා. ඒ වගේම වැරදි පිළිවෙත් අනුගමනය කරමින් වැරදි විදිහට ජීවිතය ගත කරමින් පැවැත්ම සිදුවෙන තැනදී දුක් විපාක ලබා ගනිමින් දුක් දුගති ලෝකවලදී ගමන් කරන ආකාරය සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් කේ ධර්මයේ මේ ලෝකේ තිබුණත් නැතත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ නමකගේ මූලිකම කෘත්‍ය වෙන නැත්නම් ප්‍රධානම කාර්ය වෙන සසර දුකින් නිදහස් වෙන වැඩපිළිවෙල නිවැරදි මාර්ගය මේ ලෝකයේ ඉස්මතු වීමට පෙරත් එවැනි මඟක් අනුගමනය කිරීම සඳහා විවිධ පිළිවෙත් පිරිපුවයි හිටියා. නමුත් එයාලට නිදහස් වෙන්න බැරි වුණා. මොකද හේතුව ඒ විමුක්තිය හොයන මාර්ගය ඔවුන්ට ප්‍රකට වුන් නැති නිසා විමුක්තිය හොයන මාර්ගය ප්‍රකට වීමට කලින් ලෝකේ හැදෙන වැඩපිළිවෙලයි තේරුම් ගත යුතු වන්නේ. හැබැයි ඒ අය දැන් අපි දන්නා අපේ බෝධිසත්වයෝ හිමත් කියන්නේ බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් ජීවිත තුළදී මේ ධර්මය දන්නේ නැහැ. පටිච්චසමුප්පාද ධර්මයේ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙල දන්නේ නැහැ. හැබැයි බුදු කෙනෙක් හැටියට නෙවෙයි සාමාන්‍ය බුද්ධිමත් මිනිසෙක් හැටියට ලෝකයේ ඉපදෙන තැනදී හොඳ නරක පිළිබඳවත් ඒ වගේම කුසල කුසල ආදී පිළිබඳව දැනගෙන දුගති ගාමී ජීවිතයක් ඉක්මවනවා. එතකොට එහෙනම් මේ පරලොව ජීවිතයේ සුගතිගාමි වීම කියන එක නැත්තම් මනුස්ස ලෝක දිවි ලෝක කරා උපන් මිනිසෙක් නැවත උපදිනවා කියන කාරණාවට බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය එක දැන් අද ඇත්තරම තියෙන කාරණාව ආගම් හැටියට අපි බෙදාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ආගමක් නෙමෙයි. බුදුරන් වහන්සේගේ දර්ශනයේ ඕන ආගමකට පොඩි. අපි අද ආගමක් කියන්නේ කොටු කරගෙන තියෙනවා. එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ආගමක් හැටියට යම් කිසි කෙනෙක් කොටු වෙන්නේ යම් ශාස්ත්‍රූ කෙනෙක් තමන්ගේ මතයක් ඉදිරිපත් කරාම ඒකට එකතු වෙලා ඉන්න කට්ටිය ඒ ආගමේ අය බුදුරණවහන්සේ තමන්ගේ වචනයක් ඉදිරිපත් කළේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වා දුන්නේ අපට අපේ ජීවිතේ මේ පැවැත්ම පිළිබඳව තමන්ට තේරුම් ගන්න කියලා. එහෙම නැතුව මගේ අදහස මෙන්න මේක මම කියන්නේ මෙහෙම දෙයක් මේක පිළිගන්න මේකයි ඇත්ත කියන එක නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වුවේ. මෙන්න මේකයි ලෝකයේ සත්‍ය ඔබේ ජීවිතයේ සත්‍ය මේකයි මේක තමා තුළින් තේරුම් ගන්න. එතකොට බුදුන් වහන්සේ කියපු අදහසට කොටු කිරිල්ලක් නෙමෙයි කරේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපි තුලින් අදහස බලන්න සත්‍ය දකින්න. ඒකයි මේක ඕන ආගමක් කෙනෙකුට පොදු දර්ශනයකට යන වැඩපිළිවෙල. නමුත් අද අපි ගොඩක් කෙනාවට කොටු වෙලා තියෙනවා මේක ආගමක් හැටියට. සමහරට ආගමක් හැටියට කොටු වෙලා ඉන්න කෙනා ඇත්තටම බුදුරජාණන් වහන්සේ දර්ශනය කරා යන්නේ නැහැ. සමහරවට අඩුම තරමේ මේ කුසල් ලකුසල් පිළිබඳව වැටහීමක් නැහැ. එයත් ඇත්තටම දැන් අපි කතා කරොත් අන්‍යාගම් තමයි. ඒ කියන්නේ බුදුනාසික දර්ශනයට පිටින් ඉන්න කෙනෙක්. බුදුනාසික දර්ශනේ ලෝක දර්ශනේ, ලෝක සත්‍ය දර්ශනේ. එනම මේ ලෝක සත්‍ය දර්ශනයෙන් පිටින් ඉන්න අය අනිවාර්යයෙන්ම වැරදි දර්ශනය කරන් ඉන්නේ. වැරදි දෘෂ්ටි කරන් ඉන්නේ. එවැනි අයකට අඩුම සුගතියවත් හිමි වෙන්නේ. වැරදි දර්ශනය කරා. යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් අපි හිතමු බුදුරණවහන්සේගේ ධර්මයේ ආපු නැත් දැන් නිරාගමිකයි අපි අහලා තියෙන්නේ. එයාට පටිච්චසමුප්පාද ධර්මයේ ඊතර වෙන ධර්ම දන්නේ නැහැ. එයා බුදුරණවහන්සේගේ ධර්මයක් බුදු කෙනෙක් ගැන අහලත් නැහැ. හැබැයි ආ කුසල ලකුසල් ගැන මේ නුවණක් එයාට තියෙනවා. එවැනි කෙනෙක් හොඳ ජීවිතයක් ගත කරන නරක ජීවිතය ඉක්මවනවා අර ආගමික නායකයෝ ඉදිරිපත් කරන දර්ශන ප්‍රතික්ෂේප කරනවා මොකද ඒවා ඒවා ඒ අයගේ මේ මත එවැනි කෙනෙක් ලෞකික සම්මාදිට්ඨිය ඉන්න පුළුවන් දැන් බෝධිසත්ව කියන්නේ බෞද්ධ ශ්‍රාවකෙ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙමෙයි හැබැයි ඒ අයට මේ ලෝකයේ දර්ශනය පිළිබඳව කියන්නේ හේතුඵල ධම් පිළිබඳව නිරළු භාවයක් නැති වුණාට මේ සත්‍ය පැවැත්ම පිළිබඳව අදහසක් තියෙනවා. එවැනි අය සුගතිය ගමන් කරනවා. නබෝධි සත්‍යෙහිමත් සුගති ලෝකෙ ගමන් කරනවා. හැබැයි යම් කිසි කෙනෙකුට එවැනි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නමකගේ මේ සත්‍ය දර්ශනය අහන්න ලැබුණාට පස්සේ අනිවාර්යයෙන්ම එවැනි චින්තනයක් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එකයි තියෙන වෙනස. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ තමන්ගේ මතවාදයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකේ සත්‍යති. ලෝකේ සත්‍ය තේරුම් ගත්ත කෙනා සත්‍ය පෙන්වා දෙන ශාස්ත්‍ර කෙනෙක් කරා යොමු වෙන එක සිදු වෙනවා. එහෙනම් පින්වතුනි අපට මේ බුදු කෙනෙකුගේ මේ සත්‍ය දර්ශනය අපට හම්බෙනවා කියන එක ඇත්තටම ඊටාම දුර්ලභව ලැබිච්ච භාග්යක්. බුදුරජාණන් වහන්සේ නම තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ ඇත්තම දුක හැදෙන වැඩපිළිවෙල පෙන්වා දුන්නේ. දැන් මේ ජරා මරණ කියන කාරණාව දැන් අපි දන්නවා ජරා මරණ කියලා කතා කරනකොට අපට මේ ලෝකයේදී ජරා මරණ පේන කෝණිකුත් තියෙනවා. ලෝකයේදී ජරා මරණ පේනකොට අපි දන්නවා නත් ජාත සමරණම් කියලා කතාවක් දේශනාවේ තියෙනවා. නත් කියන්නේ උපන් සත්‍යයට අනිවාර්යෙන් මරණයක් තියෙනවා. ඉපදුනා නම් යම් කිසි කෙනෙක් එයාට මරණයක් තියෙනවා. ඒක හේත් ඒක තමයි මේ ලෝකේ දැන් අපි මේ ලෝකයේ හැම බහින බලනකොට අපි හැම වෙලෙමදී මේ ධර්මයේ බලන ධර්මයේ දිහාට යොමු වෙනකොට අපි කල්පනා කරන්නට ඕනේ පැති දෙකක් තියෙනවා. ලෝකයේ විවහාරය කතා කරනකොට අපි ලෝකයේ ඉන්න පුජ්‍යලෙක්. පුජ්‍යලයාගේ ස්වභාවය අපි කතා කරනකොට පුජ්‍යලයාගේ ස්වභාවය විවහාරය කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනවබෝධය. ප්‍රත්‍යයෙන් උපම් බව තියෙන අනවබෝධය තමයි පුජ්‍යලේග්ගේ පැවැත්ම. මගේ පැවැත්ම. ඒ කියන්නේ නিত্য සැප ආත්ම කියන පදනම. පටිච්ච සමුප්පාදය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ත. අනිත්‍ය බව හම්බ වෙන්නේ පටිච්ච සමුප්පන්න බවත් එක්ක. එහෙනම් ආත්ම බව හම්බ වෙන්න විදිහක් නැහැ න පුජ්‍යලේක පැවැත්මක් එක බෙදිල්ලක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපි උපන් සත්‍යය මැරෙනවා කියන කාරණා අපි පුජ්‍යලයක් එක විවහාර කරනකොට දැන් තමන්ගේ පැවැත්මත් එක්ක ඒක ලෝකී පැවැත්ම. එතන මේ ජාතිපත්‍ය ජරා මරණම් කියන පටිච්ච සමුප්පාද න්‍යාය නෙමෙයි හම්බ වෙන්නේ. උපදින පුජ්‍යලියෙක් නොමැර සිටින්නේ නෑ මැරෙනවා. එතකොට ඒ පුජ්‍යලයා ඉපදුනේ අම්මගේ මව කුසේ. මැරෙන්නේ ආයුෂ ඉවරුනහම. ඒතකොට මේ පරියාය මේ පටිච්ච සමුප්පාදයේ තියෙන බුදුරණවහන්සේ සත්‍ය දැකීමෙන් අනාත්ම භාවය ඉස්මතු කරන එක නෙමෙයි. මේක මේ ලෝකයේ පුජ්‍යලයේ සසර ගමන් කරනකොට මේ ජීවිතයක් ලැබුණහම උපන් සත්‍ය නොමරි සිටින්නේ නැහැ කියන්නේ. දැන් මේ පරියායත් එක්ක අපට හම්බ වෙනවා ඉපදිලා ඉන්න අපට මරණ ඒකාන්තයෙන් එනවා. හැබැයි පටිච්චසමුප්පාදයට යන තැනදී පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න තැනදී මේ න්‍යාය ඉක්මවනවා. ලෝකේදී අපට උපන් සත්‍යයට මරණ ඒකාන්තයෙන් හිමි. ඉපදුනා නම් මරණය හිමි. නමුත් අපි හේතුපත් ධර්ම හොයාගෙන යනකොට ජරා මරණයට පත්‍ය ජාතිය කියලා හම්බ වෙන තැනදී ජරා මරණය පවතින්නේ ජාතිය කියන එක තියෙන තාක්කල් හැබැයි මේ ජරා මරණ ජාතිය කියන එක ඉපදිලා ඊට පස්සේ මැරෙනවා මම ඉපදිලා ඊට පස්සේ මම මැරෙනවා කියන කතාව ඉක්මවනවා පටිසමුපාදෙ පෙන්වා දෙන්නේ මෙය ඇති කල්ලි මෙය වෙයි කියන ආරණ්‍යය දැන් අපි අර මුලින්ම කතා කරපු උපන් සත්‍ය අනිවාර්යෙන් මැරෙනවා මරණය තමන්ට හිමි මරණය තමන් කරා එනවා කියන අපි දැන් ධර්මයේ තුල විවිධ පැති වලින් අහලා තියෙන මේ කාරණා මේ ඔක්කොම ලෝකේ ඉන්න පුජ්‍යලයකගේ හරියාය. මේ පරයයේදී ඉපදීම නම් වූ මේ ඇති කල්ලි ජරා මරණ නම් වූ මේ වෙනවා කියන කාරණාව නෙමෙයි තියෙන්නේ. ඉපදීම නම් වූ එය දිවිච්ච නිසා ජරා මරණ නම් වූ මේ ලැබෙනවා කියන කාරණාව. ඒක අපට මේ නিত্য සප ආත්ම පදනම් මත සසර සැරිසරන පුජ්‍යලයකගේ පැවැත්ම සිදුවෙන වැඩපිළිවෙල. සත්‍ය දකින්න නැතිකම නිසා. ඒකයි මේ දර්ශන දර්ශනය අපි මේකට ඈඳන්න ගත්තොත් අපට කවදාවත් මේ ධර්මයේ දකින්න බෑ. ධර්මයේ අපි දකින්න උත්සාහ කරොත් මේ ක්‍රමයට අපි ලොකු වියවුලකටපත් වෙනවා. අද ගොඩාක් මති මතාන්තර දෘෂ්ටි මතවාද ඇති වෙන්න හේතුව අපි දන්න ජරා මරණේ අපි දන්න ජාතිය අපට හම්බෙන මේ පරියායට අපි පටිසමුප්පාදේ දාන්න යනවා. අපේ තියෙන දැන් අපි තියෙන දැන් කෝණයත් එක්ක මෙන්න මේක විග්‍රහ කරගන්න යනවා. හැබැයි මේක ගෝචර ප්‍රඥාවට බව අපට හිතෙන්නේ නෑ. උපන් සත්වයාට මරණය උරුමයි කියන කාරණාව නැත්තම් ඉපදීම නිසා මේ කලින් ඉපදුනා මරණ ඒකාන්තයෙන් ලැබෙනවා කියන කාරණාව හම්බ වෙන්නේ මේ ලෝකී පැවැත්ම කියන කාරණාව වටහා ගැනීමත් එක්ක. ඒ කියන්නේ පුජ්‍යලේකුගේ පැවැත්මත් එක්ක. එතරම් පුජ්‍යලයා ඊට පස්සේ උත්සාහ කරන්නට ඕනේ ඇයි මේ කාරණාව සිදු වෙන්නේ කියලා පටිච්ච සමුප්පාදය හොයන්න. පටිච්ච සමුප්පාදය හොයනකොට හම්බෙන්නේ අනිත්‍ය බව යද නිච්ඡන්තං දුක්ඛං තද නත්තා මෙන්න මේ න්‍යාය හම්බ වෙන්නේ මගේ ඉපදීම නිසා මම මරුණා කියන එක නෙමෙයි. ජාතිපත්යෙන් ජරා මරණය කියන හම්බෙනකොට එයාට හම්බ වෙන්නේ මම ඉපදිච්ච නිසා මම වුණා කියලා නෙමෙයි ජාතිපත්‍ය ජරා මරණ කියනකොට මෙතන මම කියලා ගත් එක වැරදි කියන එක යට හම්බෙන්නේ. අන්න එතන පටිසමුපාදයේ අර ආරණ්‍යය තියෙන්නේ. එතකම්ම තියෙන්නේ අපිට ආරණ්‍යය නෙවෙයි. මේ ලෝකේ අපි සියලු දෙනාම මේ ධර්ම මාර්ගයට යොමු වෙන්න ප්‍රධානම කාරණාවක් තමයි අපට ලෝකයේ උරුමමය ජරා මරණ. මූලිකම කාරණාව. මට ලෝකයේ උරුම ජරා මරණ. අපි සියලු දෙනාටම ජරා මරණ පොදුයි. ලෙඩ වෙන එක වයසට යන එක මරණයට පත් වෙන එක මේ කායික මානසික සුසුම්මැලියෙන් දුක් පීඩා අපි හැමෝටම පොදුයි. මේ පොදු මේ කාරණාව අපට මොනව හෝ ක්‍රමයකින් ලැබෙන්න පුළුවන්. මේක ලැබෙන්න පුළුවන් කර්ම විපාක නිසා අපට අධික දුක් පීඩා ආදී දේවල්. මේක ලැබෙන්න පුළුවන් ස්වභාවික ව්‍යසන නිසා, කාලගුණ විපර්යාස නිසා. මේක ලැබෙන්න පුළුවන් මමනුෂ්‍ය ආදී එක එක අයගේ විවිධ ක්‍රියාකාරීත්වය නිසා. හැබැයි හොඳට හිතලා බලන්න අද ලෝකයේ තියෙන අඥානකමත් එක්ක ලෝකේ අය හොයන්නේ ඔන්න ඔය ක්‍රමයකින් නම් එක ලැබෙන්නේ ඒක නැති කරලා මේ දුක නැතුව මම පවත්වන්නයි හොයන්නේ හැමෝම වගේ කියන්නේ බොහෝ පිරිසක් හොයන්නේ ඒක ඒ මොනවා හෝ ක්‍රමයකින් නම් අපට ජරා මරණ එන්නේ. එක්ක කර්ම විපාක, එක්ක දේශගුණ විපර්යාස, පුජ්‍යල ඇසුර, එක්ක අමනුෂ්‍ය නැත්නම් විවිධාකාරයේ බලපෑම. මේක නැතිව මම සතුටින් තියන්න නැත්නම් ඒ ජරා මරණ නැති වෙන දෙයක් අල්ලන්න හදන්නේ. අපි අද සමාජයේ ඇත්තටම දහමකට යොමු වෙන්නේ සමහර අය විවිධ යාද යැදිලි ආයාචන මේවට යොමු වෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක. හැබැයි නෝන තියෙන කෙනා නම් එහෙම නෙමෙයි කරන්නේ. අපිට අන්නේ කෝණ නිසා තමයි මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න යනකොට අපි මේ ඔය අපට විකෘතියක් ඉන්නේ. ඒ කියන්නේ දැන් අපට එක්ක මේ දුකක් හෙන්න පුළුවන් කර්ම විපාකයෙන් හරි මොකකින් හරි අමනුෂ්‍යයෙකුගෙන් හරි දේශගුණ පරිවසෙන් හරි දැන් අපි හොයන්නේ ඔන්න ඔය ඒ එන බාහිර කාරණාවක් කියන කාරණාව අයින් කරලා අපට ඒක නැතුව ඉන්න අපට දහම්පදයක් පොඩ්ඩක් ඇහෙනකොට පටිසමුපාදය ගැන අපි ඊට පස්සේ අර අර හැංගීමත් එක්කනේ මේක හොයන්න යන්නේ. අන්න අපි පටිච්ච සමුප්පාදේ ගලපන්නේ මේ අපට තේරෙන විදිහට ඔය එය ඇති කල්ලි මේ වේ නැත්නම් ඔය විවිධ විග්‍රහ එක්ක. එයාට අර හදිස්සිය කලබලයත් එක්ක මේ බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද කොහොමද මේක පැහැදිලි කරේ කියන කාරණාවට යන්නේ නෑ. පින්වතුනි බුදුරයන් වහන්සේ මේ ජරා මරණ ශෝක වැළපීම් දුක් සුසුම්ෙලින් මේ ඕන එක කෝණ ක්‍රමයකට ආවත් මේක අපි මේ හොයන ඉන්න පුජ්‍යලයේකුගේ දැන් අපි මම ඉන්න පුජ්‍යලයේක සසරේ මම කරගත්ත කර්ම නිසා මම විදවිල්ලක් මට බාහිර සමාජයෙන් ලැබෙන ප්‍රශ්න නිසා විදවිල්ලක් මට දේශගුණ විපර්යාස වලින් ලැබෙන විඳවිල්ලක් මට අමනුෂ්‍ය ප්‍රශ්නයන් නිසා සිදුවෙන විඳවිල්ලක් කියන මේ ඔක්කොම පින්වතුනි පුජ්‍යලයක් ඇතිතන ආත්මීය වූ පැවැත්මක් ඇතිතන නিত্য සපාත්ම කියන පදනමට ලැබෙන දෙයක් බුදුරන් වහන්සේගේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ බුදුරණවහන්සේ වෙන්නපු හේතුඵල ධර්ම සත්‍ය කියලා කියන්නේ ප්‍රඥාවට ගෝචරන ධහම කියලා කියන්නේ ජාතිපත්තියෙන් ජරා මරණය කියන එක. ජාතිය හේතුව නිසා ජරා මරණය. හැබැයි මේ ජාතිය හේතුව පත්‍යෙන් ජරා මරණය කියනකොට අපට අර මම අර මුලින් කියපු සංකල්පනාව නෙමෙයි. මුලින් කියපු සංකල්පන අපට හම්බෙන්නේ අපි ඉපදිච්ච නිසයි මේ ජරා මරණය මට තියෙන්නේ. මම ලෙඩ වෙන්නේ මම මැරෙන්නේ මට මේ ප්‍රශ්නේ තියෙන්නේ ඉපදිච්ච නිසා. ඒක ලෝකීය හැම්බලන එකක්. ඒක ලෝකීය ඇත්ත. ඒක වැරදි නෑ. ඉපදිච්ච නිසා තමයි මේ ජරා මරණය මට තියෙන්නේ. මට මේ මරණය ගැලවීමක් නෑ. හැබැයි එතන එතන අපි කතා කරන පරියය අපට හම්බෙන්නේ ඉපදිච්ච නිසා ජරා මරණ. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වෙයි කියන අරණියයි නෙමෙයි. ඒ ඇතිකල්ලි මේ ඇති වෙනවා. අපට හම්බෙන්නේ අන්න ඒක. එහෙනම් ඒ කාරණාව තුළදී අපට හම්බුන දේ තමයි නිට්ටයයි සැපයි ආත්මයි කියන කාරණාව අපට ලෝක විවහාරය අපි අපට හම්බ වෙනවා අනිත්‍යක්. ඒ තමයි මට ලැබිච්ච දේ නැති වෙන එක. මට ලැබිච්ච දේ නැති වෙන එක. එතන අනාත්මව හම්බෙන්නේ. ඒක ලෝකේ අපට හම්බෙන අනිත්‍ය. ඒ ලෝකේ අපට හම්බෙන අනිත්‍යත් එක්ක තමයි අපට මේ ජරා මරණ කියලා දෙයක් ලෝකෙදි මේ හම්බ වෙන්නේ. එතකොට ඒ කාරණාව ලෝකයේ සින් අපි තේරුම් ගන්න එක. හැබැයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහය නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කරන තැනදී අපට මේ ලෝකයේ හැඉක්මවපු මෙන්න මේ හේතුප්‍රත්‍ය ධර්මය ඒකයි පච්චේ පච්චපරසෝත් පැහැදිලි කරන්නේ ජරා මරණම් ජාතිපච්චය ජරා මරණම් ජාති නිසා ජරා මරණ කියන එකට කියන පටිච්ච සමුප්පාදය පත්යෙන් උපම් භාව ජරා මරණ විග්‍රහ කරනවා ජරා මරණම් වික්කේ අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්න මෙකට කියන පටිච්ච සමුප්පන්න ධර්මයන් කියලා ජරා මරණ කියන්නේ අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න එකක් එතකොට එහෙනම් ජරා මරණයට අනිත්‍යයි කියලා විග්‍රහය දුන්නේ පටිච්ච සමුප්පන්න බව විග්‍රහ කරලා පෙන්නලා පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ජාතිපත්‍යින් ජරා මරණ කියන එක. මේ ඇතිකල්ලි මේ වෙයි කියන එක. එහෙනම් අපට ප්‍රකටවන්නේ ඵලය. ජරා මරණ නම් වූ ඵලය. ඵලයේ පටිච්චසමුප්පාදයෙන් උපන් දෙයක්. ඵලය අනිත්‍ය දෙයක්. ඵලයේ සකස් වෙච්ච දෙයක්. ඒ න්‍යාය තමයි අන්න මේ ඇති කල්ලි මේ වෙයි කියන පටිච්චසමුප්පාද න්‍යායයි. එතකොට එහෙනම් මෙන්න මේ කාරණාව මේ අනිත්‍ය භාවය දැන් අපි අනිත්‍යයි කියලා අපට හම්බෙන්නේ මුලින්ම නැතිද නැති වෙන කාරණා. නමුත් මෙතන බුදුරණවහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ විග්‍රහයේදී අනිත්‍ය කියලා පැහැදිලි කරලා පෙන්වන්න උත්සාහ කරේ නැති වෙන එක නෙමෙයි. මේ හටගත් දෙහි ස්වභාවය හටගත්ත දේට කියනවා පටිච්ච සමුප්පන්න ධර්මයක් කියලා. ඒකට විග්‍රහ කර අනිච්ච දුක්ඛ අනිත්‍ය පටිච්චසමුප්පන්න සංගත කියලා. දැන් අපි අනිත්‍යයි කියනකොට නැති වෙනවා කියන එක. දැන් බුදුරණවහන්සේ පෙන්නපු අනිත්‍ය ස්වභාවය ප්‍රඥාවට ගෝචර තැන එදා පඤ්ඤාවේ පස්සටි කියන තැන සබ්බේ සංඛාර අනිච්ඡාති. එතකොට මේ විග්‍රහය තුලම තියෙනවා එහෙනම් සංඛාරා අනිච්චා. සංඛාරා කියනකොට සකස් වීම. එහෙනම් සකස් වෙච්ච දෙයක් මේක. සකස් වෙච්ච බව හම්බෙන්නට ඕනේ. සකස් වෙච්ච බව හම්බීමෙන් අනිත්‍ය හම්බෙන්නේ. අන්න ඒක තමයි ප්‍රඥාවට ගෝචර. මොකද ප්‍රඥාවෙන් තමයි සකස් වීම හම්බෙන්නේ. ඒකත් එක්ක අනිත්‍ය දකින්නේ. අන්න ඒ නිසා තමයි ජරා මරණ කියන එකේ අනිත්‍ය හම්බෙන්න නම් ඒකේ සකස් වීම හම්බෙන්නට ඕනේ. සකස් වීම හම්බෙන්නේ හටගත් හැටි හම්බෙන එක. හටගත් හැටි හම්බෙන්න ප්‍රඥා චක්කුස යෝනේ අන්න ඒක තමයි පටිච්ච සමුප්පාද ධර්මය. ඒක තමයි විග්‍රහ කරේ. ජාතිපත්‍ය ජරා මරණ මේ ඇති කල්ලි මේ වෙයි කියන ආරණියයි. එතකොට මෙන්න මේක හොයාගෙන යනකොට එයාට හම් වෙනවා දුක කියන්නේ සත්‍යක්. දුක හටගන්නවා කියන්නේ සත්‍යක්. නැත්තම් ජරා මරණය කියන්නේ සත්‍යක්. ජරා මරණේ හේතුකින් හටගන්නේ. හේතු නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරුද්ධ වෙලා යනවා. ಜಾති හේතුයෙන් ජරාමරණ. ಜಾති නැති වීමෙන් ජරාමරණ නිරුද්ධ වෙලා යනවා. මාර්ගය අරිෂ්ඨාංග මාර්ගෙ මෙන්න මේ කාරණාවට හම්බ වෙනවා. මේක හම්බ වෙනවා කියලා කියන්නේ විද්‍යාව. සේක ඥානයකට යමු වෙනවා. සේක ඥානය ඒ තමයි දුක්ඛ සත්‍ය, සමුදය නිරෝධ මග්ග සත්‍ය වශයෙන් ඥානයකට යමු වෙනවා. හැදෙන වැඩපිළිවෙල හම්බ වෙනවා. අඥානක මත ගොඩනැගිච්ච වැඩපිළිවෙල හම්බ වෙනවා. අඥානක මත පුජ්‍යලත්‍යක් ආරෝපණය කරගත් හැටි හම්බ වෙනවා. නিত্য සපාත්ම වශයෙන් අපි ගොඩනගාගත් ලෝකේ හම්බ වෙනවා. හැබැයි මේක හම්බුනේ පින්වතුනි මානසික විතරකයකට නෙමෙයි. මේ ඇතිකල්ලි මේ වෙයි කියන જાතිය නම් වූ හේතුව ඇතිකල්ලි જાති ජරාවන් නම් වූ ඵලය දෙකම අපට හම්බුණ කාලත්‍රය අතික්‍රම වෙලා ඉක්ම වෙලා දැන් අපට හැම වෙලෙම හැම එකක්ම තියෙන කාලත්‍රය එක කාලත්‍රය එක කියලා කියන්නේ අතීතය කියන්නේ දෙකක් විග්‍රහ කරනකොට ඒ දෙක පැනවෙන්නේ එකක් ඒක අනික මේක එතකොට ඒක වෙච්ච නිසායි මේක වෙන්නේ. ඒක නිසා මේක. එතන කාලත්‍රයක් තියෙනවා. අතීත අනාගත වර්තමාන කාලත්‍රයක් තියෙනවා. මේ ලෝකී කාලත්‍රයක් පෙනවෙන්නේ පුජ්‍යලී කාරෝපණය කරගෙන. මම ඉඳගෙන මට සාපේක්ෂාවි. බුදුරණවහන්සේ පෙන්න පටිච්චසමුප්පාදේ විග්‍රහ කරන්නේ දෙකක් විග්‍රහ කරන්නේ මේ ඇතිකල්ලි මේ වෙයි. කාලත්‍රේ නෑ. හැබැයි මේක පරියය දෙකක්. මේක හැබැයි අපි කාලත්‍රයක මනින නিত্য සැප ආත්ම කියලා ගත්ත අපේ කෝණයට හම්බෙන්නේ නෑ දැන් අපි අපට මේක මූලිකව මේ කාරණාව තේරුම් ගන්න යන්න තියෙන්නේ මානසිකාරය. විතරකය. හැබැයි මානසිකාරයට විතරකයට දැකීමක් නෙමෙයි මේක. මානසිකාර්ය විතරකේ කරනකොට ඇතිවන දෙයක් තමයි ප්‍රඥා චක්කුසයෙන් ධම්මානන්දම් පටිපදාවෙන් මේක දකින්න එක. හැබැයි මේ දැක්ම පිළිබඳව කරන විග්‍රහය කියන්නේ දැක්කේ මොකද්ද කොහොමද දැක්කේ කියන විග්‍රහය අපට වෙන පරයයකින් දෙන්න බෑ දෙන්න යනවා නම් එයා දෙන්න යන්නෙම අහපව් ලෝකයකට ඇවිදilla එයා සත්‍ය දැකපු නැති නිසා එහෙම විග්‍රහයක් කරන්න යන්නේ. මොකද පින්වතුනි බුදුරයන් වහන්සේ තමයි මහා කාරුණික. බුදුරයන් වහන්සේ තමයි මහා ප්‍රඥ. ඒ මහා කාරුණික මහා ප්‍රඥ බුදුරයන් වහන්සේ මේ මිනිසුන්ට දිය හැකි ප්‍රඥාව වැඩෙන සත්‍ය අවබෝධ කළ හැකි සරල උපරිම දේ තමයි ඉස්මතු කරලා පෙන්වන්නේ. උතරින් නිහා කෙනෙක් විග්‍රහ කරලා පෙන්වන්න යනවනම් ඒක ඉතින් බුදුරණවහන්සේ එහෙනම් කියනවා. ඇයි බුදුරණවහන්සේ එච්චර කාරුණිකයි? එච්චර ප්‍රඥාවන්තයි. බුදුරණවහන්සේ එතනින් එහා දෙයක් කිව්වේ නැත්තේ මේ ලෝකයේ දෘෂ්ටියකට යන අවබෝධය කරා යන්නේ නැහැ. අවබෝධ කරගත්ත කෙනෙක් බුදුරණවහන්සේ දුන්න මේ වචන ඉක්මවලා විවහාරයට යන්නෙත් නෑ. මොකද හේතුව? එයා දන්නවා මේකයි පරියාය කියලා. එහෙමනම් ප්‍රඥාව වැඩෙන විදිහට මානසිකාර කළ යුතු දෙයක් අපට හැම වෙලෙම මෙන්න මේ පත්‍ය අහනකොට හමු වෙන්නට ඕනේ. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සබ්බාසව සූත්‍රයේදී මානසිකාර කලයුත්ත සහ මානසිකාර නොකලයුත්ත දැනගෙන මානසිකාර නොකලයුත්ත මානසිකාර නොකර මානසිකාර කලයුත්ත මානසිකාර කරනවා යෝනිසෝ වශයෙන් එතකොට එතනන්න විග්‍රහ කරන දුක සමුදය නිරෝධය මග්ග මානසිකාර කරනවා ජරා මරණ මානසිකාර කරනවා ජරා මරණ මානසිකාර කරන තැනදී අපට ගෝචර ජරා මරණ අපි විවිධාකාරයෙන් අපි හොයනවා. ජරා මරණය ගැන හොයනකොට ඔන්න අපට ජරා මරණය ගැන හිතෙන්න පුළුවන්. දැන් අපිට වෙන එක, වයසට යන එක, මැරෙන එක, ප්‍රිය විප්‍රයෝගී, අප්‍රිය සංපයෝගී, ශෝකයේ, පරිදේවේ, දුක්ඛයේ, දෝමනසේ, උපායාසයේ මේ හැම දෙයක්ම අපට ජරා මරණ අපට ප්‍රකට වෙනවා. පංච පාදානස්කන්ධ සකස් වීම කියලා අපට හම්බෙච්ච නිර්වචන මෙන්න මේ මේ පංච පාස්ක නැතිවීම කියලා අපට විවිධ දේවල් අපිට ජරා මරණ හම්බෙනවා. ඒ කියන්නේ අපි ඉන්න හිත හොඳට හිතන්න ජරා මරණ කියනකොට අපට ලෝකේ අපි දැන් අපට ගෝචර ලෙඩ වෙන එක වයසට යන එක මැරෙන එක ප්‍රියංගෙන් ඉන්න අප්‍රියංගාව එක්ක වෙන එක කැමති වෙන දන ලැබෙන එක ශෝක වැළපී දුක් දුම්න සුපායාස ආදියත් අපට දැන් කෝණයට අපි ගත්තනම් පංචපාස්කන්ධ මිදීම ආයතන නිරුද්ධ වීම ආයුෂෝනුස් නැතිවීම ඕන එකක් ගත්තාම මේ පැනවීම ඊට පස්සේ අපට ජරා මරණ සමුදයක් හොයන්න වෙනවා දුක්ඛ සමුදය එතකොට දුක්ඛ සමුදය හොයනකොට අපට මේකේ හේතුව හොයන්න වෙනවා හේතුව හම්බෙන්න වෙනවා ජරා මරණයට හේතුව හොයාගෙන යනකොටයි ජාතිය කියන හේතුව හම්බ වෙන්නේ. එතකොට ඒක හම්බ වෙනකොට ජාති නැති කල ජරාම නැති බව එයාට හම්බ වෙනවා. මෙතනදී යාට හම්බ වෙන කාරණාව අන්නර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයත් එක්ක එයාට හම්බ වෙන එකක්. මේ නුවණ කෙනෙකුට ආවනම් හැබැයි මගේ જાතිය නිසා මගේ ජරාමනේ දැන් ඔන්න ඒක හොඳට මතක තියාගන්න. ඒක අපි දැක්කර මූලික කෝණේ. ඒක අපි දැක්කර එය සහ මෙය කියලා අපි පුජ්‍යලත්තේ කාලත්‍රේ. මේක හොයාගෙන යනකොට අපට හම්බ වෙන්නට අර ಜಾතිය හම්බ වෙනකොට ඒ ಜಾතියට හේතුව භවය මේ හැම එකක්ම යාට හොයන්නට වෙනවා. ඒකයි පටිසම්පාද මේ හැම විග්‍රහයම අපි කතා කරන්න ඕනේ. හැබැයි දැන් අපිට දන්නවා පංච උපාදානස්කන්ධයන් මිදීම ආයතන නිරුද්ධ වීම මේක මරණය කියලා. එතකොට දැන් මේ තේරුම් ගැනීමත් ජරා මරණය කියලා අපි තේරුම් ගැනීමත් කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ළඩ වෙන වයසට යන එකත් ඒ වගේම පංචමාස්කන්ධ විදීම ආයතන නිරුද්ධීම කියන්නේ ඒ අපි ලෙඩ වෙන වයස යන මරණයටපත් වෙනවා කියලා මේ ගත්ත නැත්නම් ලෙඩ නොවි ඉන්නවා කියන මොහක් හරි ගත්ත අපේ සංඥා චේතන ආදී ටික නැතිවීමක් ගැන නෙවෙයි කතා කරන්නේ. ඒ ආයතනයන්ගේ දුරවීමක් ගැන කතා කරන්නේ. ඒ විග්‍රහයත් අපි මේ අපට පුජ්‍යලයකට ලෝකයේ තුල අල්ලගත්ත දෙයක්. ඒ කියන්නේ මම ගත්ත සංඥා කියන්නේ මට ලෝකයේදී හම්බෙච්ච දෙයක් කියන්නේ පුජ්‍යලී පාදක කරගෙන අපි තුලින් තේරුම් ගත යම් විග්‍රහයක් ඒක. අපි ඕකත් එක්ක තමයි ඔය මේ අර කාලත්‍රයේ යොදාගෙන අතීත අනාගත කාලවලට අතහැරලා දැන් අපට යනවා මොහොතක්. දැන් මේ මොහොතේ ඉක්මන ඉසනිකව වෙන එකක්. ශනිකව උපදිනවා ශනිකව මැරෙනවා කියලා ශනිකව ඒකට දා ගන්නවා ඊට පස්සේ. මේ ඒ ඒක අතර පුජ්‍යලියගේ බෙදීමක්මයි. දැන් මට ඔන්න මම ලෙඩ වෙන මට සංඥාවක් ආවා. දැන් ඒක නැති වෙනවා. ඔන්න දැන් මෙතන මම ගත සංඥා නැති වෙනවා. මේ නැති වෙනවා කියන කාරණාව. ස්කන්ධ මිදෙනවා කියන කාරණාව. ආයතන නිරුද්ධ වෙනවා කියන කාරණාව මේ මොකද්ද මේ? ඒකයි පුජ්‍යලයකගේ විදීමක් නේ. පුජ්‍යලයකට හම්බෙන දේ නැතිවීමක් නේ. දැන් හොඳට හිතලා බලන්න. දැන් මේ පින්වත්තුන්ට මම කතා කරන කටහඬ ඇහෙනවා. විවිධ විදිහේ සංඥා හඳුනා ගැනීම මේ කටහඬත් එක්ක එනවා. මුලින්ක නෑ ඊට පස්සේ එනකොට. ඇහෙන් දකිනකොට ඔන්න එක එක දේවල් අපට ඇහැට පේලා හඳුනා ගැනීම වෙනවා. ඒකට ඒ හඳුනා ගැනීම ශනිකව බිඳි බිඳි යනවා. නැතිවි යනවා. දැන් අපට ඒකත් එක්ක ඔන්න හිතෙනවා ආ දැන් මේක තමයි මරණය. එහෙනම් මේක හට ගැනීම ඔන්න ಜಾතිය ඔන්න අපට කාලය බෙදෙනවා. ಜಾතිය ආවා ඒක සෙනීම මරණය වුණා. දැන් මෙතන බලන්න මේ හම්බුනේ මම නම් වූ පුජ්‍යලයට ගෝචර වෙච්ච සංඥා ටිකක් නේ. මට සංඥා ගොඩ නැගුණා සංඥාපිතේජ චේතනා සංඥා මට ගොඩ නැගිච්ච මේ කාරණා මට ගොඩ නැගුණා මගේ නැති වුණා අපි මේකට දැම්මා මොකද්ද ජාතියේ ජරා මරණ දැම්මම ඉපදුනා දැම්මම මැරුණා එතකොට ඒකත් සිදුුනේ මොකද්ද නিত্য සැප ආත්ම කියන පාදකය මත අපි ලෝකේ හිතාගත්තේ අනිත්‍ය විග්‍රහයක් අර මුලින් කරගත්ත එකමයි. ඒකෙම සියුම් බෙදිල්ලක් විතරයි. ඇයි මේ ඔක්කොම මට ගෝචර දේවල්? මට ගෝචර දෙයක් හටගත්තා මට ගෝචර දෙයක් නැති වුණා. එතන මම මම ඉඳලා පටිච්චසමුප්පාද හැබැයි ආර්ය න්‍යාය නෙමෙයි හම්බුනේ එතන ජාතිය කියන එකක් මගේ හටගත්තා ඒක නැති වුණා. එතකොට කාලත්වයට අපරෙන් කෝටි පඟුඩක් බෙදෙනවා. ඒක මේක කියලා. බුදුරන් වහන්සේ පෙන්නපු මේ විග්‍රහය අපට වාචික විග්‍රහයකින් විතරක් නැත්තම් මම පැත්තකින් ඉඳගෙන මට පේන එකක් නෙමෙයි. අපි තුල වැඩෙන්නට ඕන විශාල හැකියාවක්. ඒක තමයි ප්‍රඥාව. මේ ධර්මය අහන දෙත් එක්ක. ධර්මය අහනකොට විචක්ෂණීය අන්න සබ්බවසූත්‍රය පැහැදිලි කරනවා. ඒ විචක්ෂණියත් එක්ක ගොඩනගෙන දෙයක් ප්‍රඥාව. ඒ ප්‍රඥාවට දක්ින දර්ශනයක් මෙන්න මේ ජාතිපත්‍ය ජරා මරණ කියන එක ඒක මම මැදිහත් වෙලා මට හම්බෙන එකක් නෙමෙයි මම බව වැරදි කියන එකත් එක්කයි එතන හම්බ වෙන්නේ. මේ මට ගෝචර වෙච්ච සංඥාවක් රූපයක් මෙන්න මේකක් දැන් මම කියලා ගත්ත දෙයක් නෙවෙයිමත් නෙමෙයි. අපි ඔය දකින දර්ශනයේට ඔය දැන් අපි කතා කරන අපට දැන් ඔය පේන විවිධාකාර කෝණවලට අපි එහෙම කල්පනා කරලා මෙතන මම වැරදි කියලා දාගන්න එකක් නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වා දුන්නේ. අනිත්‍ය භාවය හම්බ වෙන තැනදී මම කියලා ගැනීම නොලැබෙන බව මිසක් මම මෙතන මම කියලා ගන්න නැතුව ඉන්නවා කියලා දාගන්න එකක් නෙමෙයි. දැන් අපි අර ඕන විදිහකට බෙදලා බලනකොට අපට හම් වෙන දේ තමයි මෙතන මම කියලා ගැනීම වැරදි. මෙතන මම දාගන්න හොඳ නැහැ කියලා අපි තුලම හටගන්න චේතනාවක්. බුදුරණවහන්සේ වෙන්න පුදාට මේ තුල තියෙන්නේ අනිත්‍ය වශයෙන් හේතුප්‍රත්‍ය හැම වෙනකොට මම කියලා දාගන්න එක නොලැබෙන එක ඒක වැරද්ද හම්බෙන එක දාන්න දාගෙන මම කියලා දාගන්න එක නැති කරගෙන ඉන්නවා නෙමෙයි මේක සබ්බා සූත්‍රයේ ඒ දෘෂ්ටි ටික හොඳට විග්‍රහ කරලා පෙන්නනවා මේ අනාත්ම වශයෙන් අපිටුල හටගන්න දෘෂ්ටි අනාත්මයි කියලා. එතකොට එහෙනම් අපට අපේ කෝණයෙන් අපි තේරෙන මේ සියලු විග්‍රහ ටික ඒක මේ අපේ දැන් කෝණයට තේරෙන විග්‍රහයක්. අපි විග්‍රහ කරලා පෙන්වන්න යනවා නම් බුදුරණවහන්සේගේ බුද්ධ වචනයේට එක ඇලපිල්ලක් පාපිල්ලක් හරි වෙනස්ව මේ විග්‍රහය එයා පොඩ්ඩක්වත් අවබෝධ කරලා නැහැ. ඇයි අවබෝධ කරලා නැත්තේ? අවබෝධ කරනවා කියලා කියන්නේ ප්‍රඥාවටයි මේක හම්බ වෙන්න තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. එයා කරන්නේ විග්‍රහය මොනවා හෝ දෙයක් එයාට තේරිච්ච කෝණකින් කරන්නේ. ඒ කෝණේ අවිද්‍යාව සහගත තමන්ගේ කෝණට ගැළපෙන කෝණයක්. තමන් ප්‍රකට කරගත්ත තමන් තමන් අහපු දේ එක්ක තමන්ට තේරෙන කෝණයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දුන්න විග්‍රහය ප්‍රඥාවෙන් යුක්තව අවිද්‍යාව දුරු කරම බුදුරන් වහන්සේ දුන්නේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දෘෂ්ටියකට නොගිහින් අවබෝධය කරා යා හැකි දිය යුතු උපරිම විග්‍රහය බුදුරන් වහන්සේ දීලා තියෙනවා. අපට ඒක නොතේරෙන නිසා අපි ඒකෙන් අපට හම් වෙන අපට තේරෙන කරුණු අපි වෙන වෙන විග්‍රහයක් කරගන්න යනවා. එක අතකින් ඒක සාධාරණයි. මොකද අපි හැමෝම අහිංසක උත්සාහයක් දරනවා මේක තේරුම් ගන්න. තේරුම් ගන්න දරන අහිංසක උත්සාහයේදී අපි තේරුණ දෙයක් එක්ක අපි සතුටු වෙනවා. හැබැයි අපි හැම වෙලෙම මතක තියාගන්නට ඕනේ අපි තේරුම් ගත්ත කාරණාව ස්ථීරව හරි නැති බව. අපි හැම වෙලෙම සත්‍යයක් කරා යන්නේ. සත්‍යයක් කරා අපි යනවා කියලා හැඟීම අපිට තියෙනවා නම් එහෙනම් අපි තියෙන දේ අසත්‍යයක්නේ. අපි තුල තේරුම් ගත්ත දේ. සෝතාපන්න වෙනකම්ම සත්‍ය ඥානට යන තාක්කල් අපි තේරුම් ගත්ත සියල්ලක්ම අසත්‍යයි. සෝතාපන්න වීමදී තමයි මේ හරි සත්‍ය ඥානෙ සත්‍ය ඥානෙ දර්ශනීය නෙමෙයි. ඒ කියන්නේ මේක හේතු දුරු කළා නෙමෙයි සත්‍ය ඥානය කියලා කියන්නේ මේක සත්‍යයි කියලා දර්ශනයක් යොමු වෙන ප්‍රඥාවේදී. ඒ යෝනිසෝ මනසිකාරයේ කරපු කාරණා බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයට ඒ පාදක කරගෙන යෝනිසෝ මනසිකාරය කරනකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරයත් එක්ක ප්‍රඥාව ගොඩනැගීමේදී ඒ යෝනිසෝ මනසිකාරය කළ කරපු දේ මනසිකාරයකින් තොරව දර්ශනයක් ඇති වෙනවා. අන්න ඒක තමයි ප්‍රඥාවෙන් සත්‍ය ඥානෙ හැටියට දැක්කා කියන්නේ. මානසිකාරයට අපි එක එක විදිහට මානසිකාර කරන්න පුළුවන්. හැබැයි මේ මානසිකාරය තමයි බුදුරණවහන්සේ කියපු දෙයට කියන්නට ඕනේ. මානසිකාරය කරපු දේ අපි සත්‍ය වශයෙන් ඉස්මතු කරනකොට ඒක ඔය බුදුරණවහන්සේ දුන්න වචනයෙන් හැර වෙන කිසි විදියකින් විග්‍රහ කරලා පෙන්නන්න බෑ. විග්‍රහ කරොත් ඒ විග්‍රහය සම්පූර්ණයෙන්ම අවිද්‍යාවපත්‍ය සංඛාරණත් ජාතිපත්‍ය ජරාමරණ කියන එක විතරයි. අන්න ඒක තේරුම් ගන්න අවශ්‍ය හිතන්න ඕන වැඩපිළිවෙල බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට කල්පනා කරන්න. පටිසමුපදාන කුරු කල්පනා කරන්න. මේක කල්පනා කරන්න තියෙන්නේ. මානසිකාර කරන්න තියෙන්නේ. මේ මානසිකාර කරනකොට කරනකොට බුදුරණවහන්සේ කියපු විදිහට අපි මානසිකාර කරනකොට අන්න අපට ප්‍රඥා වර්ධනයත් එක්ක මේ සත්‍ය ආකාරයෙන් දකිනවා. හැබැයි අපිට තියෙන අර වැරදි පැති ටික අතහරින්න. දැන් මම දේශනාවකදී ගොඩාක් ඉස්මතු කරලා පෙන්නන්නේ අපි ගන්න වැරදි කෝණ. ඒ වැරදි කෝණවල වැරද්ද. ඒක අතහැරෙමින් මානසිකාරයක් තියෙනට උනේ. ඒක අතහැරමින් මානසිකාරයක් තියෙනකොට තමයි නිවැරදි පැත්තට යමු වෙන්නේ. නැත්තම් අපි හැම වෙලෙම අර වැරදි කෝණකින් මානසිකාර කරලා පටිච්චසමුප්පාදය ආදී සියල්ලක්ම මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යායට අපට හම්බෙන්නේ නැතුව අපි මොකකද සතුටු වෙලා එතන නතර වෙලා අපි මානසිකව ඒක බලන්න උත්සාහ කරනවා. මානසින් බලන්න උත්සාහ කරනවා. ප්‍රඥාවෙන් දැකීම කියන්නේ මම බලෙන් බලන එකක් නෙමෙයි. ප්‍රඥාවේ දර්ශනය කියන්නේ මම මැදිහත් වෙලා බලෙන් බලන එකක් නෙමෙයි. අපි දැන් ওই තේරුම් ගත්ත සියලු කාරණා මම මැදිහත් වෙලා බලෙන් බලන්න උත්සාහ කරනවා. සංකල්ප වශයෙන්. ප්‍රඥාව වර්ධනය වෙනකොට ප්‍රඥාව දර්ශනයක් කරා යමු වෙනවා මම බලනව නෙමෙයි ඒක. ওই ජාතිපත්‍යෙන් ජරා මරණ කියන කාරණාව. දැන් අපට හැබැයි ඔය දැන් පංචපස්සටක දැන් නැතුණා කියන කන අපිට දැන් බලන්න පුළුවන්. මම බලනවා. අන්න ආ දැන් මගේ සංඥාවක්, වේදනාවක්, සංකාරයක් විඤ්ඤාණ. ඕන දැන් ඉගෙන තියලා යනවා. ඔන්න දැන් මම වෙන නිමිත්තක් ගත්තා. ඔන්න දැන් ඉන්න තියලා ගියා. දැන් මේ මම බලන දෙයක්. මේ මට ගෝචර දෙයක්. මම තේරුම් ගත්ත දෙයක්. මානසික නරකල යුතු වැඩපිළිවෙල අපේ දර්ශනයක් කියලා හිතා ගන්නවා. දර්ශනයේ මානසිකාරය නෙමෙයි. මානසිකාරය කරන තැනදී යෝනිසෝ මානසිකාරයේදී ප්‍රඥාව වර්ධනය වුණාට පස්සේ ප්‍රඥාවට දැක්මක් කරන මම දකිනව නෙමෙයි. ප්‍රඥාවේ දැක්මේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම හම්බ වෙන්නේ. බලන්න මේ ධර්මයේ තියෙනවා අනුපූර් ප්‍රතිපදාවක්. මේකට අපිට යොමු විය යුත්තක් තියෙනවා. ඊට පස්සේ මාර්ගය ඉතුරු ටික අරගෙන යන්නේ. ගොවියට තියෙන්නේ කුඹුර කොටලා කුඹුරට වතුර හරවලා කුඹුරේ බීජ ටික රෝපණය කරලා ඒ බීජට අවශ්‍ය ප්‍රත්‍ය ටික දෙන්න තියෙන්නේ බීජ බීජය තමයි පළවෙලා අස්වැන්න දෙන්නේ. ගොවියට බෑ අස්වැන්න ගන්න. ගොවියට බෑ බීජය ඇටේ උස්සලා ඇදලා අරගෙන අස්වැන්න කඩා ගන්න. ඒක බීජේ වැඩක්. හැබැයි ගොවියා කළ යුතුයි කුඹුර කොටලා වතුර ටික හරවලා පොහොර ටික දාලා කාලෙන් කාලට අවශ්‍ය ටික කරමින් බීජ රෝපණය කළ තියෙද්දී පැලේ බීජ දෙනවා පැලයක් රෝපණය වෙලා අස්වැන්න දෙන එක. අපි අද අර පැලේ කෘත්‍ය අපි දැන් කරන්න හදනවා. අපි බීජ අපි ගොවියයි කෘත්‍ය කරන්නේ නැතුව බීජ කෘත්‍ය කරන්න හදනවා. බීජ කෘත්‍ය තමයි මේ සත්‍ය දර්ශනය. ප්‍රායෝගිකව ඒක මාර් ඒක ප්‍රඥාවට ගොචර දෙන දෙයක්. මාර්ගයට දාන දෙයක් ඒක. අපිට තියෙන මාර්ගයට යොමු වෙන ප්‍රතිපදාව දාගන්න. ධර්මය අහලා යොනිසෝ මනසිකාරය කරලා මේක තිරවුල් කරගන්න මනසිකාරය කරන මනසිකාරය කළ යුතු නොකළ යුතු කරනකොට ප්‍රඥා වර්ධනය වීමත් එක්ක ඒ ප්‍රඥාවටයි මේ දර්ශනය කරා යොමු වෙන්නේ. ඉතින් මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕන නැත්නම් අපි මේ ජරා මරණය ගැන හොයාගෙන යනකොට ජාතිපත්යෙන් ජරා මරණ හොයාගෙන යනකොට අපි විවිධ වැරදි දෘෂ්ටි වලට යොමු වෙනවා. හැබැයි මේ සියලු දේවල් අපේ බුදු මානසික සංකල්පයක් පමණයි. ඒක බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහය නෙමෙයි. බුදුරණවහන්සේ ආරණ්‍යයේ පෙන්නපු විග්‍රහය නෙමෙයි ඒක. ඉතින් මම මේ ජරා මරණය පිළිබඳව මම හිතන්නේ සති තුනක් තිස්සේ ජරා මරණයට හේතුව පිළිබඳව මේ කාර්නාටික විග්‍රහ කරලා පෙන්වුවේ අපි ගන්න විවිධ පැතිවල තියෙන අපි තේරුම් ගන්න විවිධ පැතිවල තියෙන අඩුපාඩුව ඒක නිසායි අපිට මේ ධර්මයේ තාම මේ ධර්මයට අපිට එන්න අමාරු වෙලා තියෙන්නේ. අපි දර්ශනය කරා යායුත් අපි මානසිකාරයෙන් අපි හිතලා කල්පනා කරලා අපි හිතනවා මේක හරි කියලා. ඒ නිසා අපිට දැන් මානසිකාර කරන්න දෙයක් නැහැ. අපි දැන් නිරවුල් කරලා තියෙන්නේ. අපිට දැන් හිතෙනවා හරි මං ජාතිපති ජනමන දැක්කා මට දැන් තේරෙනවා දැන් තේරෙනවනම් ආය වෙන දෙයක් අහන්න දෙයක් නැහැ මොකද එයා සෝතාපන්නයි ආය කායිමත් අහන්න දෙයක් නැහැ ජාතිපත්යෙන් ජරාමරණ අවබෝධ වුණා නම් කාට හරි අසෝතපන්නයි. සම්මාදිට්ඨි සූත්‍රය, ඥානවත් සූත්‍රය ඊළඟට කෝසම්බි මේ හැම දේශනාවක පැහැදිලි කරනවා. ජාතිපත්යෙන් ජරාමරණ කියලා යමෙක් අවබෝධ කරා නම් එයාට කියනවා සෝතපන්නයි කියලා. එහෙනම් අපි තේරුම් ගත්ත කෝණවල තියෙන අඩුව තමයි මම මෙච්චර කාලයක් විග්‍රහ කරේ. අපේ ජාතිපත්‍යෙන් ජරා මරණ කියන එක හම් වෙනකොට අනිවාර්යයෙන්ම මේ ඇති කල්ලි මේ වේ කියලා ආර්ය න්‍යායෙන් ප්‍රඥාවට හම් වෙන්නට ඕනේ. ඒ සඳහා අපි නුවණින් විමසන්නට ඕනේ මේ ජරා මරණයට හේතුව මොකද්ද? ජාතිය හේතුව බව හම් වෙන්නට ඕනේ. හැබැයි ඒ ජාතිය හේතුව මගේ ජාතිය නෙමෙයි මට හටගත්ත පංචීපාදස්කන්ධ නෙවෙයි පංචීපදස්කන්ධ කියන කාරණාව මට හටගත්ත දෙයක් කියනකොට අපට හම්බෙන්නේ ඉස්සෙල්ලාම ප්‍රාථමික අංශයෙන් ප්‍රාථමික කෝණයක් ප්‍රාථමිකත්වයක් මූලික දෙයක් මේ පංචමස්කන්ධය තේරුම් ගන්න. ප්‍රඥාපස්කන්ධය කියලා හරියට හම්බෙනවනම් මම හඳුනගත්ත දේ මට ගෝචර දේ කියන එක නෙමෙයි හම්බෙන්නට ඕනේ. ඒකට සියල්ලටම ප්‍රත්‍යක් හම්බෙන්නට ඕනේ. අන්න ඒ විදිහට පංචපස්කන්ධයේ අපට හටගත්තා නම් මොකද දැන් ජරා මරණය කියලා කියන්නේ අපට ප්‍රකට වීමක්. ජරා මරණයට જાතියක්. ඒ කියන්නේ දැන් ජරා මරණයත් හට ගැනීමක්. ඒ තමයි ಜಾති හේතුයි. ಜಾතිය සති ජරා මරණං හෝති. ಜಾතියේ ಜಾතියේ ප්‍රබවේ. ಜಾති ජාතකෝ හෝති. ಜಾතිය ඉපදීමේ ජරා මරණය ඉපදිනවා. ජරා මරණය ඉපදීමක්. ජාති ඉපදීමේ. එතකොට දැන් අපට මේ විග්‍රහ කරනකොට දැන් ඉපදීම කියනකොට අපට අර අපි දන්න වෙනම කෝණයක් අපට හමු දැන් දැන් තියෙනවා අවිජ්ජා ජාති අවිජ්ජා ඉපදීමෙන් අවිද්‍යාව ඇතිවීමෙන් එතන ඉපදීම විග්‍රහ කරන සංකාර උපදිනවා සංකාර ඉපදීමෙන් විඥාන උපදිනවා ජාති ඉපදීමෙන් ජරා මරණ උපදිනවා එතකොට එතන ඉපදීමක් තියෙන්නේ. ඒ කියන්නේ හට ගැනීම. දැන් අපට ඉපදීම කියනකොට අපි දන්න අපේ කෝණේ තියෙනවනේ. දැන් අපි හැම දෙයක් මනින්නේ ඒ කෝණෙන්. ජරාමන් අපේ කෝණේ අපට හම්බෙන්නේම අර ලෝකේ අපේ හැට ගෝචර ටික විතරයි. නමුත් බුදුරණවහන්සේ මේ පෙන්වන විග්‍රහය තුළ ගොඩාක් පුළුල් පැත්තක් තියෙනවා. හිතන්න ඕන පැත්තක් තියෙනවා. ජාති ජාතකෝ ජාතිය ඉපදීමේ. ජාතිය කියනකොට අන්න විග්‍රහ කරනවා ජාතිය. ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බත්ති කණ්ඩානම් පාතු භව ආයතනානම් පටලාබු. මේ විදිහට විග්‍රහ තියෙනවා. එතකොට මෙන්න මේක දැන් ජරා මරණය හොයාගෙන යනකොට ජරා මරණේ පුජ්‍යලත්ව ගෝචරයත් එක තමයි හොයන්න තියෙන්නේ. හැබැයි එතකොට ජාතිපත්‍යයෙන් කියලා හම්බෙනකොට පටිසමුපාදේ හම්බෙන්නේ. ජාති හොයනකොට ජාතියත් පුජ්‍යලත්ව ගෝචරයෙන් තමයි අපිට හොයන්න තියෙන්නේ. හැබැයි ඊළඟට හම්බෙන්නේ භවපත්‍යයෙන් ජාති හම්බෙනකොට පටිසමුපාදේ හම්බ වෙන්නේ. පුජ්‍යලත්ව ස්වභාවිකම වෙනවා. මේ හැම එකක්ම අපට හොයාගන්න යනකොට හොයන්න තියෙන්නේ අපිට මූලික මූලිකව තේරෙන කෝණය. හැබැයි මේ තේරෙන කෝණය ඒ බුදුරණවහන්සේ වෙන විග්‍රහයත් එක්කම යන්නට ඕනේ. අපි ඉතින් එහාට ටික අපි ඒක පස්සේ විග්‍රහ කරගමු. දැන් මම හිතනවා මේ ජාතිපත්‍යෙන් ජරා මරණ කියන කාරණා පිළිබඳව ලොකු විග්‍රහයක් කරලා පෙන්නවා. සමහර ලාවට දැන් මේ විග්‍රහය ගොඩක් තේරෙන්නට ඇති. ඉතින් තව මේ සම්බන්ධයෙන් තේරුම් ගන්න තියෙන කරුණු තියෙනවා නම් දැන් අද කරපුවත් මේ දවස් 3ක් තිස්සේ කරපු කාරණා තුස්සේ අහන්න ප්‍රශ්න ඊට පස්සේ තවත් මේ සම්බන්ධයෙන් තේරුම් ගත යුතු කරුණු තියෙනවා නම් අපි තව ඉදිරියට සාකච්ඡාව කරමු ඉදිරි දවසෙත් මේ සම්බන්ධයෙන්ම ඉතින් ඒ නිසා දැන් තියෙන කාලේ මේ සම්බන්ධයෙන් තව තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා නම් අහන්න තෙරුවන් සරණයි ඒවන් සන්න සයනස් බොම් තේ සාත්‍රා සාදු මම හිතන හැටියට මේ මේ පින්නත් පිළිසෙට සෑහෙන ප්‍රශ්න ඇති කියලා මම කල්පනා කරනවා ඒකින්ද දැන් මේක අවස්ථාව කරගෙන මේ ජාතිපච්ච ජරාපරණ කියන මේ දේශනාව තුළ තියෙන දෙයින්ම ප්‍රශ්න ආණ්ඩ කියලා මම මේ කරුණාවෙන් ඉල්ලලා සිටිනවා එහෙමනම් ප්‍රශ්න ආණ්ඩ පිළිවෙත් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස මේ ධාතිය නිසා ජරා මරණ කියන එක මේ ආරම්භයක් හැටියට යෝනිසෝ මනසකාරය කරනකොට මේ පංච උපාදානස්කන්ධය මම කියලා ගැනීම තමයි හේතුව කියලා ගත්තොත් මේ ඒක තමයි සමුදය හැටියට ගන්න පුළුවන්ද එතකොට මේ ජරා මරණ වල නිරෝධය හැටියට මේ පංච උපාදානස්කන්ධේ මම කියා නොබැලීම කියලා ගත්තොත් ස්වාමීන් වහන්සේ ආරම්භයක් හැටියට හරි එහෙම කරොත් ඒක හරි විදියක්ද කියලා දැනගන්න මේ තමයි අහුවේ තිරුවන් සරණයි තිරුවන් සරණයි අතර මේ කාරණා අපට හම්බ වෙන්න ඕනේ මොකද දැන් මම පටිසම්පාදේ ওই විග්‍රහ මම පැහැදිලි කරා ජරා මරණයට පත්ති જાතියනේ එතකොට එහෙනම් ජාතියේට ජාතිය ඇති කල්ලි ජරා මරණ නැත. ජාති නැති කල්ලි ජරා මරණ නැත. එතකොට අපට එහෙනම් ජරා මරණ කියන එක හරියට තේරුම් ගන්නට නම් ජරා මරණ නැති බවත් අපිට හම් වෙන්නට ඕනේ අසති බව. එහෙනම් ජාතිය නැතිවීම වෙනු ජරා මරණ නැති වෙන්නේ. එතකොට එහෙනම් ජාතිය නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා කියන එක උපකල්පනයක් විතරක් වෙන්න බෑ. එතකොට එහෙනම් අන්න ඒකෙදි එහෙනම් ජාතිය නැති බව යට හම්බ වෙන්නට ඕනේ. ජාතිය නැති බව හම්බ වෙන්නට අනිවාර්යයෙන්ම ජාතිය හේතුව හම්බ වෙන්නට ඕනේ. ඉතින් මෙහෙම හොයාගෙනකොට අනිවාර්යයෙන්ම අපට මේ මමත්වය ගෝචර වීම නැත්නම් මේ උපාදානි මම ලැබීම මේ කාරණාව අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒක හම්බ වීමත් එක්ක තමයි මේ කාරණාව හම්බ වෙන්නේ. එතකොට ජරා මරණේ ඥානං, ජරා මරණ සමුදය ඥානං, ජරා මරණ නිරෝධේ ඥානං, නිරෝධගාමිනී පටිපදායේ ඥානං මෙන්න මේ ඥාන හතර ඇත්තටම හම්බ වෙනවා එතකොට අවිද්‍යාව දක්වාම යාගේ මානසිකාරය යමු වෙලා අවිද්‍යාව දක්වාම යමු වෙලා හැබැයි හොයන්න පටන් ගත්තේ කාරණාව ජරා මරණය හැබැයි අවිද්‍යාව කරාම යමු වෙලා එහෙනම් ওই සියලු දෙයක්ම එයාට හම්බ වෙනවා ඒ නුණත් එක්ක එහෙනම් කවදාවත් කෙනෙකුට මේ උපාදානීය කාරණාව හම්බෙන්නේ නැතුව ඒක හම්බෙන්නේ නැහැ එහෙනම් අනිවාර්යයෙන්ම ජරා මරණය හොයාගෙන යනකොට ඒ ಜಾතිය කියනකොට අපට ඒ ಜಾතිය හම් වෙන පරියය අපි තේරෙන ඉස්සලා අපි හැම එකෙම තේරෙන මට්ටමේ ගන්න ඕනේ. දැන් ওই ಜಾතිපත්යෙන් ජරා මරණ කියන කාරණා විග්‍රහය බුදුරණවහන්සේ හොඳටම විග්‍රහ කරපු කාරණාවක් තමයි මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රයේදී අහන එක මම හිතන්නේ මම ඒක පළවෙනි දේශනාවේදී කරා. මනුස්සයන්ගේ මිනිසත් භාවය, තිරිසනාගේ තිරිසන් භාවය, පක්ෂීන්ගේ පක්ෂිත්වයේ ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්ත්ව ස්වභාවයේ පිනිස ಜಾති නැති කල්ලි ජරා මරණයක් පැනවෙනවද? එතකොට එතන මම කතෘ උක්ත කරගෙන කතා කරන එකක් නෙමෙයි ස්වභාවය ඉස්මතු කරනවා. ඒ තමයි ඒ ඒ ඒ පැවැත්ම. ඒ කියන්නේ ජරා මරණයට පත්‍ය තියෙන්නේම ಜಾතිය. හැබැයි මගේ කතාව නෙවෙයි ස්වභාවය ඉස්මතු කරන්නේ. ඒ කියන්නේ මිනිස්යාගේ මිනිසත් භාවය, තිරිසනාගේ තිරිසන් භාවය. එතකොට එනම් මේ ජාතියේ ජරාමරණයේ කතා කරනකොට ඒ පැවැත්මක් නැත්තම් ඒ ජාතිය කියලා ලබාගත් ස්වභාවයක් අන්න ඒ ප්‍රකටත්වයක් ඇති නිසාමයි ජරාමරණයක් පැනවෙන්නේ. එතකොට ඒ හැබැයි ඒකේ ප්‍රකටත්වය වෙන අපට පටිච්චසමුප්පාද ඉතුරු වංග ටික ඔක්කොම විමසන්න දෙන නැත්නම් අපි අනිවාර්යයෙන් අර කෝණට විතරක් හිර වෙනවා. ඒකත් එක තමයි අපිට මේ ජාතිපත්‍යින් ජරාමරණ කියනකොට අපිට අර මේ මේ පටිසමුප්පාදේ ආරණ්‍යය හම්බෙන්නේ නැතුව අපි දන්න කෝණ විතරක් අපට ගැලපෙන්නේ. එහෙනම් අපට අනිවාර්යෙන් ජාතිපත්‍යෙන් ජරා මරණ ගැනකොට ඔය තණ්හා උපාදාන නැත්නම් මමත්වයේ මේ ගෝචර වෙන කාරණාව හම්බ වෙන්නටම ඕනේ. ඒක හම්බ වීමත් එක තමයි අපට එතනින් එහාට මේක ප්‍රඥාවට ගෝචර වෙන්නේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ජාති ප්‍රත්‍යඥ රාමනවා කියනකොට ඔය ඔය කාරණාව හම්බීමත් එක තමයි අපිට ඉවසීමකට යොමු වීමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මම මේ සාකච්ඡා විශේෂයෙන් කියන්න කැමැත්තක් තියෙනවා මේ ධර්මය අහනකොට සහ සාකච්ඡාවේදී මූලිකවම කාරණාව තුළ පෛරුපාසනය කියලා. ඒ කියන්නේ සාමාන්‍ය වතගොත කතා කරන බුදුරණවහන්සේනත් ධර්මයක් කතා කරන කලින් සුහදශීලී වෙනවා. සුහදශීලී වුණාම අර එකක් තියාගෙන බයෙන් හරි නැත්නම් අර වෙන තරකයකට හරි නැත්නම් අන්න එහෙම අහන එකක් නැතුව දේශක සහ ශ්‍රාවක අහන එක්කෙන අතර ලකෝ සුහදත්වයක් එක්ක විවෘත මානසින් කතා කරනකොට අන්න ඕහිත සෝතෝ කන්නේ මාගෙන මේ අහන මේ පරියායේදී අපට ඇත්තටම මේ අර්ථය නිරවුල් කරගන්න අදහසින් අපි මේකට යොමු වෙනවා. ඒතකොට තමයි මේ ධර්මාර්ගයේ විවෘත වෙන්නේ. ඉතින් ඒ නිසා අපට ඔය ඔය සිදුවෙන ඔය ප්‍රශ්න අපි ඔකම කතා කරනකොට මේ අපට තේරුම් ගන්න සහ අප තුළ ඇතිවෙච්ච කෝණ වැරදි කෝණ අතහැරීමට මේ මේ පත්‍ය තවදුරටත් අපට ලිහිල් කරගන්න නැත්නම් අපට අපේ ප්‍රඥාව වර්ධනය කරගෙන ඒකට තේරුම් ගන්න මේ සාකච්ඡා උපකාරයක් වෙනවා අර විදිහට අපි යොමු වුණා. ඉතින් ඒ නිසා විවෘතව අපි මේ ධර්මයේ මොකද මේක මගේ ධර්මයකුත් නෙමෙයි මේක ඔබගේ ධර්මයකුත් නෙමෙයි නැත්නම් මේක වෙන කාගේවත් ධර්මයක් නෙමෙයි මේ සියලුම ධර්මයේ ශාස්ත්‍රෝ දහම් ඇස සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ මමත් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ මම පඬිතුයෙක් හිටියට මම මේක දෙයක් කියනවා නෙමෙයි එතකොට මම මේ පරියාය යම් කිසි දෙයකින් ඒ බුදුරජාණන් වහන්සේ කියපු කෝණයට මම මේ දාන්න උත්සාහ කරන්නේ එහෙනම් අපි ඔක්කොම ශ්‍රාවකයෝ. එහෙනම් එතනදී අපි බලන්නට ඕනේ මේ බුදුරණවහන්සේ කියන ඒ ශාස්ත්‍රූරයත් යන පැත්තක තියාගෙන ඒ ශාස්ත්‍රූරයාගේ දේ අපි ඔක්කොම සුහදත්වයෙන් ඒකයි මේ හොයන්නේ. ඉතින් ඒ නිසා මේ විවෘතව ප්‍රශ්න අහන්න මේ ඇහුවා වගේම කිසි දෙයකට අපිට මේ මේ මොකද අපි කවුරුත් තමන් දන්න දේ හරි කරගන්න යන එකක් නෙමෙයි තියෙන්නේ. ධර්මයේ වැඩපිළිවෙල යන තැනදී මේ Taman දන්න කාරණාව හරි කියලා ඔප්පු කරගන්න නෙමෙයි යන්නේ. අපි හැම වෙලෙම යාවිච්ච සත්‍ය හොයන්නේ. එන සත්‍ය හොයන තැනදී අපට මේ මට ලකුණ දලා ගන්නව මම මම නින්දාවක්පත් වෙනවා කියන අදහස අපට අදාළ නැහැ. සත්‍ය නම් හොයන්නේ සත්‍ය හේමින් අපි මේකට යමු වෙනවා. එහෙනම් ඕන දෙයක් අහන්න බය වෙන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව ඇත්තටම අපට මේ ධර්මයේ විවෘත වෙන්න ගොඩාක් උපකාර වෙනවා. ඒ නිසා මතුවෙන ගැටලුව සඳහන් දෙතරුවන් සරණ. අවසර ස්වාමීන් වහන්සේක තව ටිකක් පැහැදිලි කරගන්න. ස්වාමීන් වහන්සේ කිව්වා දැන් එතන විතරක් වැඳුනොත් ඒක හරියන්නේ නැහැ. තව මේ එහාට බලන්න ඕනේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ විදිහට බල මේ විමසගෙන යනකොට අන්තිමට නිකන් ශුන්්‍යතාවයක් වගේ එකක් ඒ කියන්නේ අවිද්‍යාව කියන එක වුණත් මේක ඇතයි කියලා ගැනීම ගැනීමේ වැරද්දක් වගේ එකක් එහෙම හිතෙනවා ස්වාමීන් වහන්ස. ඒ ඒ විදිහට මේ මනසකාරය කිරීම හරියද නැත්නම් වැරදි පාරකද යන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. තුමන් සරණයි. තෙරුවන් සරණයි. <coughs> එතකොට අපිට මේ ඔක්කොම හම්බුනේ තාම මානසිකාරයකටනේ. එහෙනම් මානසිකාරයකට යන තැනදී අපට මේ මානසිකාරය තුළ අපේ ප්‍රඥාව වැඩිලා අපි දර්ශනීයකට යොමු වෙන්නට ඕනේ. එතකොට එහෙනම් අපිට තව තවත් මේක අහනකොට දැන් අපි ඇත්තටම උදාහරණයක් ගත්තොත් අපි ප්‍රායෝගිකව ඔන්න හිතන්න අපි සාමාන්‍ය දන්න ටික වචන يعني මේ ඉගෙනගත්ත මේ පරියාය මානසිකාලට යොමු වෙන්න ප්‍රායෝගිකව සිදුවෙන අවස්ථාවකට එක උදාහරණයක් ඇහැට පේනකොට කනට ඇහෙනකොට නැත්නම් මනසට හිතෙනකොට මෙන්න මේ කාරණාවක් එක තමයි අපිට මේ මේ දර්ශනය කියන මේ මේ මේ පටිච්චසමුපාද කියන ගමු කරගන්න තියෙන්නේ. එතකොට අපි ඒක ඔස්සේ මේ ওই මානසිකාර්ය කරගෙන යන තැනදී අපට අවිද්‍යාව කියන කාරණාව හම්බ වෙන්නට ඕනේ. ඉස්ලාම් වචනකින් තමයි අපට හම්බෙන්නේ. හැබැයි මේ සත්‍ය ඥානෙට කියන එක හම්බෙනවා කියන එක නැත්තම් දුක්ඛේ ඥාන, සමුදය නිරෝධී මග්ගේ ඥාන කියන එක හම් වෙනවා කියන එක මානසිකාරයක් විතරක් එක හම් වෙන එකක් නෙමෙයි. එතකොට ඒ ඒ හම්බවීම හරියටම හම්බවීම අන්නර ජාතිය නිසා ජරා කියන කාරණාව අපි මානසිකාරයකින් තොරව දැක්මක්. අපි යමුනේ මානසිකාරයකට. මානසිකාරයට යමු වෙලා මේක ඉමසගෙන යනකොට අපට හම්බ වෙනවා මේ පටිසම්පාදකීක දේවල්. අපි අපේ මානසිකාරයට. හැබැයි තාම මානසිකාරය අපේ තියෙන්නේ. ඒ මානසිකාරය දැක්ම නෙමෙයි. එහෙනම් අපි තවදුරටත් ඒ මානසිකාරයම කළ යුතුයි දැක්ම කරා යන්න. අපට සමහරවිට උදාසීන භාවයක්, උපේක්ෂාවක්, ඒ වගේ දෙයක් එන්න එනවා. මොකද හේතුව අපි ඕනම දෙයක් මනසිකාර කරනකොට අපට ඒක යම් කාරණාවක් වැටෙනකොට අපිට ඒක තේරෙනකොට අපිට ඒක බලින් කරන්න අවශ්‍යතාවයක් ඉන්නේ හැබැයි අපට බලන්නට ඕනේ අපි හැම වෙලෙම මේ ඔක්කොම අපට තාම මමත්වයට එක්ක හම්බෙච්ච දෙයක්. ඒ කියන්නේ අපි හිතුවට මම නැහැ කියලා ඒ හිතෙන්නේ මාගේ මානසික සංකල්පනාවකට. මාගේ මනසට ආව අරමුණකට. එහෙනම් අපට හැම වෙලෙම ඕනම දෙයක් ගත්තාම එතන අපි දැන් අවිද්‍යාව කියලා හිතාගත්තට ඒ හිතාගත්ත කාරණාවත් අපේ ඉපදිලා. ඒ කියන්නේ අපි හිතාගත්තා දැන් ඔන්න උදාහරණයක් කියනවා නම් ඔන්න දැන් මේ පිටුතුල මම කටහඬ ඇහෙනවා. දැන් ඔන්න කටහඬ ඇහෙනකොට ඔන්න එතන හොයාගෙන යනකොට ඔන්න අවිද්‍යාවක් කියන අපිට මානසිකාරයෙන් හම්බුණා. හැබැයි මානසිකාරයෙන් හම්බුනේ මගේ මනසට ආව අරමුණක්. එතනත් අහපව ඒකමයි තියෙන්නේ. එතකොට එහෙනම් අපට මේ මානසිකාරයෙන් මේක එක දිගටම අපිට මේ ලෝකේ ගෝචර වෙන කාරණාව මෙනෙහි කිරීම අපි කළ යුතු වැඩේ. හැබැයි ඊට පස්සේ අපි තුල සිහිය, වීරිය, නුවණ ඒ අපි කරන දේත් එක ගොඩ නැගුණට පස්සේ ඒක අපට බලහත්කාරයෙන් කරන්න බෑ. ගොඩ නැගුණට පස්සේ මම මැදිහත් වෙලා කරන කාරණාව ඉක්මවලා සත්‍ය දර්ශනයක් කරා යමු වෙනවා. එතකොට අන්න මම මැදිහත් වෙන කාරණාව අතහැරෙනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රත්‍යක්ෂයකට යොමු වෙනවා ප්‍රඥා වර්ධනීමත් එක්ක. එතකන් අපට මේ ලෝකයේ එන හැමදේම කරන්න වෙනවා. නැත්තම් ගොඩක් සිදුවෙන දෙයක් තමයි අපට මොනවා හෝ විදියකටයි මානසිකාර කරන තැනදී අපට මේ ප්‍රඥාව හරියට වැඩුණ නැති වුනහම අපට යම් සංසිඳීමක් එක්ක ඇති වුනහම ඒ සංසිඳීම තුළදී අපි යම් දෙයක් උපාදාන කරගෙන අල්ලගත්තාම අපි ඒක පවත්වන්න කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපිට හැම වෙලෙම තියෙනවා නම් විමසිය යුක්ත සහ විමසා නැති කාරණා, ඒ කියන්නේ මානසිකාර නොකළ යුතු මානසිකාර නොකිරීම සහ මානසිකාර කළ යුතු මානසිකාර කරනවා කියන පැත්තක් අපට හම්බුණා නම් අපිට දැන් කළ යුතු මට කළ යුතු වැඩේ තියෙනවා. දර්ශනීය මට කළ යුතු වැඩේ නෙමෙයි. ඒක මාර්ගයේ සිටින එක. ඔන්න මට කළ යුතු වැඩේ දර්ශන මේ දර්ශනයක් කරා යන්නේ අර මානසිකාරට හැම වෙලෙම යොමු වෙන්නට ඕනේ. එතකොට එතනදී අපිට දැන් ප්‍රායෝගිකව කරන තැනදී අපි මේ මොකක් හෝ දෙයක් මුල් කරගෙන අපි ඒ කරන කාරණා අපිට අපිටුල දැන් යම් නිර්වල් භාවයක් එක්ක අපි මේ කරන්නේ. හැබැයි තව බුද්ධ දේශන අහනකොට ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන සද්ධර්ම ශ්‍රවණය කියලා. තව බුදු දේශන අහන තැනදී අපට තියෙනවා ඒ අහන දේ එක්ක තව යෝනිසෝ මනසිකාරය කළ යුතු කරුණු. තේරුම් ගත යුතු කරුණු. ඒක අහපව උපකාරයක් වෙනවා අපි මේ කරන ප්‍රායෝගික පුරුදු කිරීමට. ඒක නිසා තමයි සම්මා දිට්ඨිය ඇති වෙනකම්ම අපි මේ දන්න කාරණාවකින් විතරක් යන්න බෑ නැවත නැවත ඒ ධර්මය අපට අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපි මේ මෙනෙහි කරන කාරණාව තව ටිකක් පුළුල් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙනෙහි කරන එක අපි තුල දැන් කොටු වෙච්ච තව රාමුවක්. එතකොට අපි තව මේක ඉගෙන ගන්නකොට තව මේ ධර්මයේ තේරුම් ගන්න යන තැනදී අපට ඒ තුල විචක්ෂණයක නැත්නම් අපේ අපේ කෝණයේ ඉක්මවන දෙයක් ආය හම්බ වෙනවා. මොකද අර ප්‍රඥාව ටිකක් වර්ධනය වෙලා. අන්න ඊට පස්සේ තව මානසිකාරය කරන්න යමු වෙනවා. ඊළඟට ප්‍රායෝගික හුරු කරනකොට කලින් අපි තේරුම් ගත්ත දෙයට එහා ගියපු දෙයක්. එතකොට අපි අර හැම වෙලෙම ඒකයි මම අර කිව්වේ දේශනාව අහනකොට දැන් අපි දන්න කොටසක් තියෙනවනේ. ඒ කොටසේ ඉඳලා නෙමෙයි අහන්නට ඕනේ. අපි ඒ දේශනාව සම්පූර්ණයෙන් අහන්නට ඕනේ. එතකොට අහන දැනදී අපට හැම වෙලෙම අපි දන්න කොටසට එහා ගියපු දෙයක් හම්බ වෙන්නට ඕනේ. Taman දන්න කොටසට එහා ගියපු දෙයක් එතන හම්බ වෙන්නට ඕනේ. එහෙම හම්බුනොත් තමයි එයාට අනිවාර්යයෙන්ම යෝනිසෝ මනසිකාරයේ කළ යුත්තක් හම්බෙන්නේ. අපි හැම වෙලෙම අහනකොට ආපු දේ Taman දන්න කෝණයට ගැලපුණා නම් එයාට අහපව හිතන දෙයක් නෑ. එහෙනම් ඒ ගැළපීම එක්ක සෝතාපන්න වීම නැත්නම් හරියට ඇහිලා නැහැ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම අපේ දේශනාවේදී යෝනිස මනසිකාරය කළ යුත්තක් ලැබෙන විදිහේ දේශනාව අහන්න අපි දන්න දේ ඒක හරි කියන එක අහපු දෙත් එක්ක ගලපන්න යන්න බෑ. මෙන්න මේ විදිහට ධර්මය අහනකොට අපට ගොඩාක් හැමතිස්සෙම කියන්නේ පටිච්චසමුප්පාද නැත්නම් මේ හේතුඵල ධාව විශ්මතු කරන දෙන බුද්ධ වචනේදී යෝනිසෝ වංශකාරය කලියුත් ඉස්මතු වෙන්නට ඕනේ. එහෙම එනකොට අපි හැම වෙලෙම ප්‍රායෝගික හුරු කිල්ලකේ කරන්නේ. දැන් ප්‍රායෝගික කිල්ලක් කරනවා කියලා කියන්නේ අපට දැන් ආධ්‍යාත්ම තුලින් මේක තේරුම් ගන්න මානසිකාරයක් කරන්නේ. ඒක ඒක තේරෙනකොට මේ ප්‍රායෝගිකව ඒක සත්‍ය අත්දකින්නේ. මෙන්න මේ සඳහා එහෙනම් අපි තව තවත් ඉදිරියටත් ඒක තේරුම් ගන්න අවශ්‍ය ඒ ධර්මය අහන්නට වෙනවා. ඒ අහනකොට අපේ කෝණයේ ඉක්ම වෙන දෙයක් දැන් අපි දන්න රාමු ඉක්ම වෙන දෙයක් අපිට තව තවත් ලැබෙන්නට ඕනේ. ඒකත් එක්ක ආයෙ පුරුදු කරනකොට අන්න තවත් එහාට මේ වර්ධනයක් යොමු වෙනවා. එහිම හුරු කරන තැන තමයි සත්‍ය ඥානය කරා යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කාටවත් අපි තේරුම් ගත්ත කිසිම කාරණාවක් මොකද්ද කියන කාරණාව නිර්වචනය කරන්න බෑ. අපි තේරුම් ගත්ත තැනදී අපට මේ පත්‍ය විතරක් විග්‍රහය හම්බ වෙනවා නම් අන්නේ වැටහීම තමයි අවබෝධයේ අනිත් සියලු දේවල් අපේ කෝණයෙන් අපි තේරුම් ගත දෙයක් විතරයි. ඉතින් ඒ නිසා දේශනාව තව තවත් අපි අධ්‍යයනය කරමින් ඔක් කරන්නට ඕනේ. දැන් ඒ කරන කාරණාව අපට තේරෙන කාරණාව යම් ප්‍රමාණයකට හරි. නමුත් එතනින් එහා දෙයකට යන්න තවත් ඊට හා අපි අපේ කෝණයෙන් ගලපන්නේ නැති අපේ කෝණය ඉක්මවා යන විදිහට දේශනාව තුලින් අපට ධර්මය හම්බෙන්නට ඕනේ. එතකොට තමයි අපි තවත් ඉදිරියට යන්නේ. ඉතින් ඕක අපි ගොඩාක් කට්ටියන්ට තියෙනවා මේ ගොඩක් වෙලාවට මේ එකට මේ මන්දෝත්සාහය බව. අපි හැම වෙලෙම කැමති මම තේරුම් ගත්තන් දෙයක් තියෙනවනේ. ඒක ඔස්සේ මේක කරන්න. නමුත් ඉතින් ඒක තේරුම් ගත්තදී හරියටම හරිනම් අය මේ වෙන කෙනකින් අහන්න දෙයක් නෑ. තේරුම් ගත්තදී අපි අපි අපේ කෝණයකට තේරුම් ගත්ත දෙයක් විතරයි. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම ධර්මය අහනකොට ඔන්න ඔය කෝණේ වෙනස් වෙන දෙයක් අපට ධර්මයේ තුලදී හම්බ වෙන්නට ඕනේ කියන විචක්ෂණයත් එක්ක එතකොට තමයි අපේ ප්‍රායෝගික දියුණු වීම එන්න එන්න වැඩි වෙන්නේ. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි. සයනන්ස සයනන්ස මේ මට යෝනිසෝ මනසිකාරය කරන්නේ කොහොමද කියලා තව ටිකක් පැහැදිලි කරගන්නයි මම මේ ගැටලුව යොමු කරන්නේ. සයනස ඒ ජරා මරණ කියන එක මට ගෝචර වෙච්ච අවස්ථාවක් ඒක මම පසුබිමත් එක මං කෙටියෙන් කියන්න සයනස මම සයනස මගේ රෝග ඒ කියන්නේ මේ රෝගීන් සම්බන්ධ දෙයක් මම ඒ කියන්නේ මට දැනට මාස දෙකකට විතර වගේ කලින් මගේ හිටපු මේ ලෙඩෙක් හිටියා එයාව ඩිස්චාර්ජ් කරලා ගෙදර යවලා ඊට පස්සේ මම එයාගේ ඒ ඩිස්චාර්ජ් සමරි කියලා හිටන් සවනස ඒ කම්පියුටර් එක දිහා බලන එක කරන්න ඕනේ මේ ඒක ඒක කරමින් ඉන්නකොට ඒ කියන්නේ ඒක ඉන්ටර්නෙට් එකේම අප්ඩේට් වෙනවා ඊට පස්සේ මම අප්ඩේට් මට හදිසියෙ දැක්කමම එයා ඒ ලෙඩා සති දෙකකට කලින් මැරිලා කියලා ඒක ඩිස්චාර්ජ් කරනකොට කැන්සර් එකක් හැදිලා තිබුණේ ඉතින් ඒක සම්බන්ධව ඒ සමරේක හරි ගසමින් ඉඳද්දී අරක දැකම ඉතින් මට ටිකක් පොඩි කම්පැනිකුත් ඇති වුණානේ මේ ලදා මෙච්චර ඉක්මනට මේ මැරලානේ කියලා ඊට පස්සේ මට එකපාරටම හිතුනේ සයන්ස මේ මේ වගේ ඉතින් අපි මමත් මැරෙන්න පුළුවන් ඕනම වෙලාවක් කියලා ඊට පස්සේ මට ඉතින් ඒ වෙලාවෙම හදිසියේ බුද්ධ වචනේ සිහියට ආවා මේ මරණ සතිය ගැන මේ කියන්නේ බත් පිටක් කාලා ඊළඟ එක කන්න කලින් කෙනෙක් මැරෙන්න පුළුවන් නේ කියලා මේ ඒක නිසා ඒ විදිහට මරණසතිය කරන එක හොඳයි කියලා එක පාටම ඇවිල්ලා විනාඩි දෙක තුනක් මේ මම මරණසතිය කරනවා කියලා ඒකත් පටක් ගත්තා සවනස. එහෙම ටිකක් වෙලා කරනකොට එක පාටම අගේ මට ටිකක් ඒක සිහිය පිටලා මතක් වුණා මේ මට මේ මගේ මරණයක් දැන් ගෝචර වෙලා තියෙනවා. අර පිට අයගේ මරණත් ගෝචර වෙලා තියෙනවා මේ දෙකම වෙලා තියෙන්නේ මගේ මේ ආයතන හරහානේ මම මේ දැන් කම්පියුටර් එක දිහා බලන හිටියා දැන් මගේ ඇස ඇසයි මේ බාහිර රූපය එකතු වෙලා මේක සකස් වෙච්ච දෙයක් මේ ආයතන සකස් වුණේ මෙතෙන්ට මේ විඥානයේ මේ ඒ ඒ රූප මත නාම මත කටයුතු ඒ ඒ ඒ ටිකට පතිත වෙලා ඒක සිද්ධ වෙච්ච වෙච්ච දෙයක් විදිහට ඒ කියන්නේ මගේ මරණයත් බාහිර අයගේ මේ විදිහට මේ මරණය කියන එක ගෝචර වෙන්නේ එක්ක ඇසෙන් එක්ක කනෙන් මේ ආයතනයක් කරහා කියලා ඊට පස්සේ ආනස් මම ටිකක් ඒ විදිහට ප්‍රතිසම්පන්න විදිහට මම ටිකක් ඒක යොනස මානසිකාරය කරා. ඉතින් ඒක මට හරියටම කියන්න බෑ සන්නස මේක අවිද්‍යාවෙන් එනවා කියන එක. නමුත් මේ ආයතන ඔස්සේ විඥානයේ ක්‍රියාකාරීත්වයෙන් මේක මෙහෙම දෙයක් සකස් වෙනවා කියන එක තමයි මට හිතුනේ සන්නස. ඒක තව ටිකක් සානස මේක මේ යෝනිසෝ මනස්කාරය දිනු කරා යන්න උපදෙසක් කියන්න. ඊළඟට තෙරුවන් සරණ මේ නේ අපි ඇත්තටම ඉතින් ඒ ඒ වෙනෙහි කරිල්ල එහෙම කරන්නට ඕනේ දැන් මම ඉස්සලා ගීතා මැඩම් කතා කරපු ඉරි කිව්වේ අපට ඒ ඒ මෙනෙහි කිරිල්ල අපි කරන්නට ඕනේ ඒ මෙනෙහි කිරිල්ල කරන තැනදී අපිට තියෙන්නට ඕන දේ තමයි දැන් අපි ওই හැම එකක්ම මෙනෙහි කරන්නේ දැන් අපිට ඒ සම්බන්ධයෙන් තියෙන දැන් නිරවුල් භාවයක් එක්කනේ. එතකොට ඒක ඒ කෝණෙත් එක්ක අපට හරි. ඒ අපේ තියෙන දැන් නිරවුල් භාවයත් එක්ක. එතකොට දැන් මේක මෙනෙහි කරනකොට අපට ඒ දැන් අපි තියෙන මේ දැන් අපේ කෝණයත් එක්ක අපට මේක යම් ප්‍රකටත්වයක් අපට හම්බ වෙනවා. ඒකත් එක්ක අපි ප්‍රායෝගික කරන්න ඕනේ නැත්නම් අපිට ඇත්තටම හරියටම ප්‍රතිච්ඡමුප්පාදේ කියන්නේ මොකද්ද කියන එක අපි දැන් අහපු ගමන් වෙනවා නම් අපට මේක මේ පුරුදු කරන වැඩපිළිවෙලක් හැටියට අපට යන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම එකක් ඕනේ නැහැ එහෙනම්. හැබැයි එහෙම අර අහපු ගමන්ම සිදුවෙන අවස්ථා වුණා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බාහිදාරු චීරිය ඊළඟට මේ වගේ අයට මොකද ඒ වගේ අය සසරේ ඒක හුරු කරගෙන ආව නිසා එතකොට ඉතින් අපි ඔය යන වැඩපිළිවෙල දැන් අපි හැබැයි බලන්න ඕනේ ඒක අපි අර තේරුම් ගත්ත එක අපිට දැන් වැටහෙන කෝණයෙන් ධර්මයේත් එක්ක කියන්නේ පරස්පර එකක් නොවන ගතිය. එතකොට ඒකත් එක්ක අපි මේක කරන්නේ. ඒක අපේ හරි. අපේ කෝණයට අපි ඒක මානසිකාරය ඒක හරි. ඊට පස්සේ අපි දැන් එක ධර්මයක් අහලා විතරක් නෙමෙයිනේ දැන් බුදුරණවහන්සේගේ කාලේ නම් එක පදයක් අහද්දී හරි. දැන් අපිට තියෙනවා මේක තව තවත් ධර්මයේ විවිධ පරියාවල විග්‍රහ කරපු දේ අහනකොට අපි මේ තේරුම් ගන්න හිටපු කෝණය තුල ඊට වඩා දෙයකට අපට යොමු කරගන්න හැකියාව තියෙනවා ධර්මයත් එක්ක. දැන් අපි ගත්තොත් ওই විවිධ තව දේශනා තුල විග්‍රහ කරන දේවල් දැන් අපිටම අපිට නම් පටිසම්පදායක් ඇහුවනම් ඇති කියලා කෙනෙකුට හිතනොත් ඒක වැරදි. ඒ පටිසමුප්පාදයේ පිළිබඳව තියෙන සම විග්‍රහ ටික මේ ආයතන පංචමස්කන්ධ මුජ්ජංගතර මේ ඒ ඒ දේවල් එක්කත් අහනකොට අපිට මේකේ තියෙන තව නිරවුල් භාවයක් එනවා. ඒකත් එක්ක අපි අහපුවයින් හුරු කරන්න ඕනේ. එතකොට ඉන්න අපි මේ පටිච්චසමුප්පාදය ගැන තියෙන එකක් විතරක් අහනවා කියලා. දැන් අද අද ගොඩක් අය හුරු වෙලා ඉන්නවා සමහරවිට සතිපට්ඨාන විතරක් ඇතිවට. මට පරිසම්පරිතරක් ඇති. ඉතින් ඉතින් අපරාය බුදුරණවහන්සේ මේ එක එක ඇති කිව්වේ. බුදුරණවහන්සේ පංචවාස්කන්ධ ගැන ධාතු ගැන පටිසමුපාදය ගැන ආයතන ගැන බුද්ධං ගැන හැම දෙයක්ම කිව්වා. බුදුරණවහන්සේ මේ එකක් කියලා තිබ්බනම් මේ අනික මේ කියන්නේ ඒ කායන මාර්ගය හතිපට්ඨානේ ආයෙ මොකුත් අවශ්‍ය නැහැ එහෙනම්. නමුත් ඒ කායන මාර්ග හතිපට්ඨානේ කියන දෙයටත් තව කරුණු එකතු වෙලා ඒක ඒ කායන මාර්ගය කියලා ගොඩනගලා තියෙනවා. එහෙනම් අපටත් අනිවාර්යයෙන්ම අපි දැන් නිරවුල් කරගත්ත යම් කෝණයක් තියෙනවා. ඒකේ අපේ කෝණයට අනුව අපි හරි. එතකොට අපි මේ අපිට යම් වැටහෙන දෙයක් තියෙනවනේ ඒක ඒකත් එක්ක අපට හරි. හැබැයි ඒක අපට දැන් තේරිච්ච කෝණයට එක්ක මොකද මට වැටහිච්ච කෝණයට එක්ක දර්ශනීයට යන්න අපිට තව දේශනාවක් තව දේශනා කිහිපයක් එක්ක අපි මේ අපි අපි දැන් දාගත්ත කෝණය ඊට වඩා නිරවුල් භාවයකට යන්නට ඕන. එතකොටයි අපිට මේ ප්‍රායෝගිකව ඒ කාරණාව තව විමසන්න පුළුවන්. ඒතරේ තමයි දර්ශනයක් කරා යන්නේ. ඉතින් ඒ නිසා ওই කාරණාවෙදී අපි ওই මෙනෙහි කිරිල්ල හරි. ඒකත් එක්ක අපි තව දෙයකට තව ධර්මයේ තව පරියායක් පැත්තකට තව මේක විග්‍රහයකට අපි යොමු වෙන්නට ඕනේ. එහෙම යොමු වෙනකොට තමයි අපි ආයෙත් ඒකත් එක්ක ප්‍රායෝගිකවරු කරනකොට අපි තුල සිහිය වීරිය නුවණ මේ ඔක්කොම වැඩෙන්නට ඕනේ. ප්‍රායෝගික හුරු කිරීම කියන කාරණාව හුදු විතරකයක් විතරක් වෙන්න බෑ මේ එතනින් එහාට යනකොට. හුදු මානසිකාරයක් විතරක් වෙන්න බෑ. එතකොට ඒ හැබැයි පාදකය විතරකේ මානසිකාරය තමයි. ඒක කරන තැනදී අපි තුල සිහිය වැඩෙන්නට ඕන. මොකද දැන් අපි දැන් බලන්න උත්සාහ කරන්නේ අපි තුල මේ දැන් කියලා ගත්ත මේ ක්‍රියාකාරීත්වයනේ. එහෙනම් එතන සිහිය වැඩෙන්නට ඕනේ. එතන වීර්ය වැඩෙන්නට ඕනේ. එතන නුවණ වැඩෙන්නට ඕනේ. අන්න ඒකත් එක දර්ශනයක් කරලා යනවා. ඉතින් ඒ නිසා මේ වගේ කාරණා ඇත්තටම කතා කරන එක ගොඩාක් වැදගත්. මේ මොකද ඒකත් එක්ක අපි තව කොයි ආකාරයකට මේකට යොමු වෙනට ඕනෙත් කියන එක අපට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තවදුරටත් මේ පටිසමුපාදිතර වංග ටික කතා කරනකොට ওই කරුණු සම්බන්ධයෙන් තව තව හිතන්න පෙළවෙන්න පුළුවන්. තව තව මේක තේරුම් ගන්න යොමු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පංචපාස්කන්ධය ගැන දැන් අපිට යම් කිසි නිරවුල් භාවයක් තියෙනවා නම් ඒ නිරවුල් භාවය තව දේශනා අහනකොට අපි තේරුම් ගත්තදී තව කොච්චර ඉදිරියට යන්න තියෙනවද කියන එක අපට හම්බෙන්න පුළුවන්. අන්නේ යුක්ත මනසක් එක්ක අපි ධර්මයේ අධ්‍යයනයට යන්නට ඕනේ. අපි දන්න දේ ඒකාන්තයෙන් හරි කියන කාරණාවට නැතුව. ඒකයි හැම වෙලෙම බුදුරණාහි පෙන්වන්නේ. මම නොදනිමි, භාග්‍යතුන් වහන්සේ දනිමි. මම ශ්‍රාවකයා බුදුරණාහි ශාස්ත්‍රු. මෙන්න මේකත් එක්ක අපි යොමු වෙනකොට අපට එහෙනම් දන්න දන්න කෙනාගේ දෙයට අපි යන්න ඕනත්. මම නොදන්න කෙනානේ. දන්න කෙනාගේ දෙයට යන්නට ඕනේ. මම ගත්ත දේ හැම වෙලෙම දන්න වැරදි. මම දන්නේ නැහැ. එහෙනම් අර බුද්ධ දුරණ වාසික දර්ශනය කරා මයි එයා යමු වෙන්නේ. ඒක තමයි අපට ඉදිරියට කරගෙන යන තියෙන අතර මේ වගේ විවෘතව අපට මේ ධර්මයේ සාකච්ඡා කරනකොට අපට ගොඩාක් මේ ධර්මයේ විවෘත කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තව කරුණු තියෙනවා නැත්තරම දැන් දැන් අපි දේ සාකච්ඡාවට එන වෙලාවේ දන්නේ නැහැ කොච්චර කරුණු තියෙනවද කියලා. එක්ක පුළුවන්කමක් තියෙනවනම් එක්ක මගේ ඊමේල් එක නැත්තම් අපි ගායන මහත්තයාගේ ඊමේල් එකට ප්‍රශ්න කිහිපයක් එවන්න අපිට ඊළඟ සතියටත් මේ සාකච්ඡාවම කරගෙන යන්න පුළුවන් තව කාරණාවකට යන්න කලින් ඒ නිසා ඒ ඒ විදිහේ විවෘත කාරණාවක් මගේ ඊමේල් එකට හරි ගයන මහත්තයාගේ ඊමේල් එක කරන්නේ මොකක් හරි වන්න අපිට එතකොට තව දුරටත් මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපි මේ අත්වශයෙන් මාද දවසේ මම හිතන්නේ කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා මම හිතන්නේ අපි තවත් ප්‍රශ්න යොමු කරන්න ඔබ වහන්සේට වෙන වෙලාවක් අපි ඊළඟ දවසට මේක මේ ප්‍රශ්න සඳහා පමණක් යොමු කරන්න අපි ඔව් ඒක ඒක ඒක තමයි ඒක හොඳයි ඇත්තටම මේ මම විශේෂ මතක් කරෙත් ඒකයි පුළුවන් නම් ඊමේල් හරි යවලා තියෙනවා නම් අපිට එතකොට මුලින් ඉඳලාම කියන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙම නම් ඔබ වහන්සේ මේ අද දවසේ කාලේ මේ අද අපි ධර්ම සාකච්ඡාව සඳහා කරපු කාලේ අවසන් නිසා අපි නැවතත් බලාපොරොත්තු වෙන සුමාන දෙකකින් මේ මේ ආකාරයෙන්ම ප්‍රශ්න සම්බන්ධයෙන් මේ වැඩසටහනක් ධර්ම සාකච්ඡාවක් කරන්න. ඉතින් ඒක නිසා අද දවසේදී සබෝන්සේ ධර්ම සාකච්ඡා කිරීමෙන් සහ ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ අත්පත් කරගත් අවසීන පින් ඔබාසේගේ ගුරු දේවයන් වහන්සේටත් ඔබාසේගේ දෙමව්පියන් ඇතුළු සිරුණ නැද පිරිස් වලටත් ඒ වගේම අපි මේ ඉන්න සියලු දෙනාටම සත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතාමත් කෙටි කාලෙකින් සුබ ප්‍රතිපදාවෙන් ඔබ වහන්සේ නිර්වාණ සම්පත්තිය අපත් කරගෙන ඉවර වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වාගේ අපි ආරාධනා කර සිටිනවා මේ අපේ පින්පැමිණීම සඳහා ආරාධනා කර සිටිනවා. නැවතත් අපිට සියලු දෙනාටම ප්‍රශ්න යොමු කරලා ඒ විදිහට අපි මේ කටයුතු කරගැනීමට මම දැන්නේ අවස්ථාව සැලසී ඊළඟ සුමාන්දිකට පස්සේ වන් සරණයි. ඊටවන් සරණයි. ඇත්තටම අපි දැන් අපි දැන් ගොඩක් වෙලාවට දේශනාවක් අහනකොට අපිට තියෙන එකක් තමයි කුමාරි ඉක්මනට මේක ඉවරයක් කරගන්න ඕනේ, අහලා තේරුම් ගන්න ඕනේ කියන එක. නමුත් ඒ අදහස නෙමෙයි තියෙනට උනත්තේ අපි කොච්චර කාලයක් හරි කවන්නේ අහලා සාකච්ඡා කරමින් නිරවුල් කරගන්න කියන අපිට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමින් තවත් එක නිරවුල් කරගන්න යන වැඩපිළිවෙලක් තමයි අපිට තියෙන්න ඕනේ. එහෙම වුණොත් එහෙම අපට මේ සමහරවල් පටිසම්පාදයේ අංග 12 අපි සාකච්ඡා කරන්න අපට අවුරුදු 10 15 කරන්නත් පුළුවන්. මොකද මේ දේශනාව හැම එකම තියෙන්නේ මේකත් එක්කනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කවදාවත් මේ අර මේ හදිස්සිය කලබලයක් නැතුව විවෘත මානසිකත්වයෙන් යුක්තව මේ ධර්මයේ තේරුම් ගන්න ඕන කියන අදහසින් අපි සියලු දෙනාම ඒ විදිහට සාකච්ඡා කිරීම ගොඩක් ඇත්තටම වැදගත් මේ ධර්මයේ විවෘත වෙන්න. ඉතින් ඒ නිසා අද දවසේදීත් මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින්කමනි දෙවියන්ට අනුමෝදන් වෙත්වා, යෝගින් මියගිය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා, විශේෂයෙන් අපවත් වේදාල කඩගුණ ඥානන් ස්වාමීන් වහන්සේ නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. එවැගේම මාගේ ගුරු දේවයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ලෝක ශාසනයේ සුරකින්න දහම් ඉස්මතු කරන මහ යතිවරයන් වහන්සේලාට නිවි සැනසෙන්නේ මේ සියලු පින් උපකාර වෙත්වා. ඒ වගේම මේ ස්ක්‍රයිප් සාකච්ඡාවේ හේවන ගායන් මහත්මයා අස්තික මහත්මයා ආදී ඒ සියලු දෙනාටත් සහ සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාටත් මාසට උපකාර කරන මේ ධර්මයේ ප්‍රචාරය සඳහා උදව් උපකාර කරන සියලු දෙනාටත් මේ ධර්මය අනුමෝදන් වෙත්වා නිවි සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන සියලු දෙනාටම පෙරවන් සරණයි